ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලම දෙනායි සඳහා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ තමේනං ඒවං වදෙය්‍යං අයං තේ අම්බෝ පුරිස චත්තෝ අන්තරචරෝ වදකෝ කිත්තසික කුත්තසිතෝ පිටිතෝ පිටිතෝ අනුදාවෙය්‍ය අනුබන්ධෝ යත්තේව නම් පස්සිස්සාමි තත්තේවනම් චිරෝපාතේසාමිති යං තේ අම්බෝ පුරිසකරණීයං තං කරෝති තී ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක ඉදිලා ගත කරන පස්වෙනි දවසේ ඉතින් එහිදී සුතානුග්‍රහිතේ පිනිස මේ පවත්තන ධර්ම දේශනාව දේශනා මාලාවක් වශයෙන් පවත්තන බවත් ඒ දේශනා මාලාවටම ප්‍රධාන මාතෘකාව නැත්නම් සූත්‍රයේ වශයෙන් ආශිවිසෝපම සූත්‍රය ඉදිරියට තියාගත්ත බවත් බොහෝ දෙනා දන්න කාරණාවක් ඒ ආශිවිසෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පොඩි දරුවෙකුට 100 කෙනෙක් කතන්දරයක් කියලා දෙනවා වගේ ධර්මයේ කැමැති විමුක්තිය කැමැති කෙනෙකුට ඒ සඳහා කතා රසයත් උපදින විදිහට ගැඹුරකුත් ඇති වෙන විදිහට මේ ආශිවිශෝපම සූත්‍රයේ විකාශයක් පෙන්වනෝ පෙන්වුම් කරනවා ඒකෙදී සර්වචන් වහන්සේගේ උපමාව ඉස්සරලා ඉදිරිපත් කරන්නේ ඒකෙදී රාජවාදයටපත් වෙච්ච වැරදිකාරයෙක් කෙලිම මරන්නේ නැතුව රජුරෝ එයාගෙම වැරද්දෙන් එයාට මැරෙන්න උපක්‍රමයක් සකස් කරලා දෙනවා. ඒ කියන්නේ පීර කාමරයක් අතට දාලා ඊටාම උග්‍ර විෂ තේජ විෂ ඇති හතර දිනක් සර්පය හතර දිනක් දාලා කියනවා මේ හතර දිනකට උපස්ථාන කරන්න කියලා. ඉතින් මරණ දඬුවමේ වෙනුවට ඒක සම්පූර්ණ සාන්තියක් සහනයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ පුරුෂයාට වරදට බන්ධනයට අවුච්ච පුරුෂයාට යම් කිසි ස්පාසුවක් තියෙනවා. ඒ වගේ මේ සර්පයන්ගෙත් කැමැත්තක් තියෙනවා Tamanට උපස්ථායකෙක් ලැබුණයි කියලා. ඉතින් මේ පුද්ගලයා උපස්ථානයේ පටන් අර ගන්නකොට අටුවාචාරින් වහන්සේ පෙන්ලා දෙනවා පින්වත් සත්පුරුෂෙක් ඇවිල්ලා කියනවා ওই සර්පය හතර දෙනා හතර ජාතික මනාප ඇති කෙනෙක් හතර දෙනෙක් උපස්ථානය කරනකොට එක්කෙනෙකුට හරි අඩුපාඩුවක් වුණොත් අනික් කට්ටිය කොච්චරට උපස්ථානය කරත් එයා කිපිලා දෂ්ට කරොත් මරණාන්තික හෝ මරණය හෝ ඉදිරිපත් වෙනවා ඒක නිසා ඔය හතර ආඩම්බරයකට ගන්න එපා නම්බුවකට ගන්න එපා පුළුවන් නම් ගැලවියන් කියලා ඒකෙදි කියන්නේ අම්බෝ පුරුෂ යං කරණීයන් තං කරෝත පින්වත් පුරුෂය මේ தત્ත්වයේ මේ උත්තර தત્ත්වයේ මේ සංවේගයේ සංසාර බය දන්න කෙනෙක් යමක් කළ යුතු දේ දේ කරන්නයි කියන්නේ. ඔය නිසන්වනේ පටන් ගන්නකොටත් ඒ ධම්මනි සංඛ්‍යාඳුරෝ නිතරම කියපු දෙයක් තමයි සුදුස්ස කරන්න කියලා. සුදුස්සක් කරන්න කියන. මෙන්න මෙහෙම උග්‍ර තත්ත්වයක් තියෙන්නේ. මේක කරපම් කියලා කියන්නේ නැහැ. මොකද අවස්ථානුකූලව ක්‍රමවේදය තමයි හොයාගන්න ඕන. සුදුස්සක් කරන්නයි කියලා උද්දීපනයක් කරනවා. මේකෙදිත් කියලා තියෙන්නේ යං කරෝති යං කරණීයං අම්බෝපරිත යං තේ කරණීයං තං කරෝත. පින්වත් පුරුෂය මේ ඉලක්ක යමක් කළ යුතුද ඒක කරන්නයි කියලා. ඉතින් අපි පළවෙනි දවසේ දවසේම බණ යොදාගත්තේ ඒ වගේ මේ හතරමහා ධාතුන් පිළිබඳව අවබෝධයක් ලැබලා ආස්වාද ආදීනව දැකලා ඒ නිස්සරණයක් ලබා ගන්න හැටි. ඉලෝකයේ ඉන්නේ ඒකේ ආස්වාද පැත්තේ. මේ හතර මහා ධාතුන් වඩා වර්ධනය කිරීම දක්ෂකමක් දියුණුවක් කියන පැත්තේ. ඒත් ඔය කියලා පැමිණලා නැහැ තව. යම් කෙනෙකුට මේ හතර මහා ධාතුන් පිළිබඳව පූර්ණත්වයට ගියාට පස්සේ ඒ වගේ තියෙන පුස්කතිය තියෙනවා. ඉතින් යනකම් ඒ වගේ ලොකු තෙදක් වටිනාකමකුත් තියෙනවා. ගියාට පස්සේ ඒකේ ආදීනව තේරෙනවා. ආදීනව තේරුණා තේරෙන් ගන්නේ ඒ වස්තුන් දෙස ඇහැතිලා තියෙන දකින්න. යථා භූත ඥාන වශයෙන් දකින්න ඕන. එහෙම නැත්නම් ආදීනව කොච්චර දැක්කත් ඒවා බලන්නේ නැහැ ආස්වාද පැත්ත විතරක් බලනවා. යම් කිසි කෙනෙක් ආස්වාද ආදීනව ඇති ඇතිලා දැක්කොත් එයා ඒ වයින් ගැලවීමක් ගැන පටිනිස්සග්ගයක් අතහැරීමක් තියාගයක් ගැන කල්පනා කරනවා. නිසා ආස්වාද ආදීනව පටිනිස්සග්ග කියන නිස්සරණ කියන අදහස තමයි මෙතෙන්දි ගන්න තියෙන්නේ. ඉතින් මේ පුරුෂයාට අර සත්පුරුෂයාගේ වචනේ නිසා මේන් නිස්සරණයක් ගැන කල්පනා වෙනවා. ඉතින් ඒ නිසා ක්‍රමයකින් යම් ආකාරයකින් මේ පුද්ගලයා මේ හතර මහා ධාතුන් පුන්නලා තියලා නිදි කරවලා තියලා හිරිවට්ටලා තියලා පයින්. ඉරගෙනොත් පයින්. එතකොට රජුරෝ මේ පුත්‍රයා ප්‍රයෝගයෙන් ශික්ෂාවෙන් ක්‍රමයෙන් අනු අනු අනුපිළිවෙලින් ප්‍රතිපදාවෙන් මේ තාම අමාරු ප්‍රශ්නකින් ගැලවුණා කියලා දැනගෙන ඒ පුරුෂයා අල්ලගන්න පොඩි කාලේ ඉඳලා යත් එක්ක හැදිච්ච දැනට රජුරවණ්ඩ සේවය කරන වදකයෝ පස් දෙනෙක් මුදා හරිනවා කොහොම හරි ගිහිල්ලා මෙයා යාළු කරගෙන මේ පලා යන ගමන බාධා කරන්නයි කියලා. ඉතින් මේ පුරුෂයා පිටිපස්සට හැරලා දකින්නකොට පේන්නේ Taman අඳුරන යාළුවෝ පස් දෙනෙක් එනවා. නමුත් අර සත්පුරුෂයා ඉදිරිපත් වෙලා කියන ඔය සත්පුරු ඔය එන යාළුවෝ ඔබ දැක්කපු තැන වනසණ්ඩයි එන්නේ. ඒ නිසා සත්පුරුෂයෝ යාළුවෝ යාළුව වශයෙන් ගණන් ගන්න එපා. ඔක රාජපුරුෂයෝ ඔය වදකයෝ. ඒ සාවකෙන් ගැලවියක් කියලා. ඉතින් අර පළවෙනි මහා මේ උග්‍ර වේසයිත සර්පය හතර දෙනා හතරමා ධාතුන් වශයෙන් සර්වචනාංශය අනුසන්දි කල්පලා පස්සේ විස්තර කරනවා වගේම ඒ පහළ වෙන්නා වූ දෙවණියට පහළ වෙන්නා වූ පසුපස එළවා ඉන්නා වූ ඒ හය දෙනා පස් දෙනා පංච උපාදානස්කන්ධ විදිහටයි බුදුහාමුදුරුවෝ අර්ථකථනය දීලා තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධ තමන් වැලිකෙලියේ පටන් ගන්න යාළුවෝ කියලා කියන්නේ මේ උපාදානස්කන්ධ තමන්මත් එක්ක හැදිච්ච තමන්ගේම මනාපයට තමන්ගේම චේතනා අනුව එව්වම පොහොර කරගෙන හැදිච්ච දේවල්. නමුත් ඒ එක උපාදාන ස්කන්ධයකවත් අවසාන ඵලය නැත්නම් න්‍යාය පත්‍රය මගේ උපාදාන ස්කන්ධ වල න්‍යාය පත්‍රය මගේ සැප නෙවෙයි. මගේ සුභ සිද්ධිය නෙවෙයි. ඒක තියෙන්නේ මං ලව්වා ಜಾතිය බෝ කරන එක තමයි. එහෙම නැත්නම් මේ සංසාරේ පවත්වන එක තමයි. මම ඒකට නිකන් උදු රූකඩයක් විතරයි. එතන රූප උපාදාන ස්කන්ධේ ඒ පැත්තෙන් වැඩ ගන්නවා වේදනා සංඥා සංස්කාර විඥාන ඉතින් ඒක නා කවුරු හරි දැනගත්තොත් මේ රූපයන්ට පහඳිනවා කඹරනවා උත්සාහන කරනවා වේදනාවන් පිළිබඳව අපි විවිධ ආකාර කැපකිරීම කරනවා විවිධ හඳුනා ගැනීම නම්බුනාම සඳහා ත්‍රිවිධතක හටක් කරනවා ඒ මම මේක කරා මේක මගේ මේක මගේ නිර්මාණයක් කියාගන්න තමන්ගේ නිර්මාණ පිළිබඳව හරියට ආඩම්බරකම් කියනවා ඒ වගේම අරයා වගේ නෙවෙයි මම මම වගේ නෙවෙයි අරයා කියලා ඒ විඥානය කරන දෙබිඩි පාලනයට අපි නොදැන උදව් කරනවා. ඉතින් ඒක දැන් මොකක්කල් කරපු දෙයක් ඒක කවුරක්වත් ඒකෙන් බේරිච්ච කෙනෙක් නෑ ලෝකේ. නමුත් ඒ කල්යාණ සත්පුරුෂයා කිව්වට පස්සේ මේ තමන්ම විශ්ින් හදා වඩා ගන්න ලද මේ එකට හැදිච්ච වැලිකිළිය පටන් එන යාළුවා දැන් එන්නේ රජුරුවන්ගේ නියෝගයකටයි පේන්නේ ලක්තන මරණ්ඩයි කියලා දැනගත්තොත් උපාදාන පිළිබඳව අපි අලුත් ඇහැකින් බලනවා. ඉතින් ඇහුණට ඔක්කොටම මේ අලුත් ඇහැ පහළ වෙන්නේ නැහැ. ඒක ඇහුණට ඔක්කොටම ඒ తీරව ගන්න බෑ මේක. ඒ උඟ දෙනකොට හිතෙන්නේ ඒ ඒ බුදුහාමුදුරුවෝ එහෙම කිව්වට අපිට කාමයේ මේකක් නැහැ. අපිට භෞතික සම්පත් වැඩි වෙන්න වැඩි වෙන්න සැප තියෙනවා. සැප හොයන්න අපි උදන්නේ නැත්නම් අපි උදම් දෙන්න උනන්දු වෙන්නේ නැත්නම් වෙන කවුද අපිට හොයලා දෙන්නේ? ওই නම්බුනාම කියන ඒවා අතහරින්න නෙමෙයි ඔය හම්බ කරන්න කොච්චර අමාරුද? ඒක නිසා ඌව සෑහෙන වටිනවා. ඒ වගේම කාටවත් බැරි නිර්මාණ ටිකක් තමයි මම මේ ලෝකේ කරලා තියෙන්නේ ඌව බොහොම වටිනවා. ඒ නිසා මමත් ලොක්ෙක් කියලා ඒ හිතන හිතවිලි පුදුම විදියට කෙලස් ගැම්ම ලබලා පෝෂණය ලබලා පොහොර ලබලා වැඩිනවා. ඉතින් ඒ කෙනාට මේ උපාදානස්කන්ධ කවදාකවත් Tamange අත්ත්‍ය සිද්ධිය පිළිබඳ හෝ නැත්නම් සුභ සිද්ධිය පිළිබඳ හෝ අත්ත්‍ය කුසල පිළිබඳ හිතින්නේ නැහැ කියන එක තේරෙන්නේ මරණ මොහොතේ. කොච්චර හම්බ කරපු කෙනත් මැරෙන්න යනකොට බිඳුවට බයින. ඉන්නකම් සැප පිළිබඳව කොච්චර ගත කරපේ කරත් මරණ වෙලාවේදී බිඳුවට බයිනවා. මොන නම්බුකාරයි මොන නම්බුනාම මොන තාන්නමන ලැබුව එකන මරණයේදී බින්දුවට බහිනවා. මොන නිර්මාණ කරපු කෙනාට ඔක්කත් ජීවිතේ තප්පරයකින්වත් වැඩි කරන්න බෑ. මොන තාලෙන් Taman ගැන හීන මාලිකා අහස් මාලිකා තනාගෙන හිටියත් ඒ මරණ වේලාව හෙට්ටු කරන්න බෑ. ඒ නිසා මරණයේදී තේරෙනවා ගණන්කාරකම් හයිය තියෙනකම් ආඩම්බරකම් නම්බු තියෙනකම් නිවේ තියෙනකම් මේ ඔක්කොම කම් මෙලොව යනකම් තමයි. ඒක තේරෙනකොට තමයි. ඒ නිසා අර සත්පුරුෂයා කතා කරලා කියන බෝ එකතු කරන දේවල් ඇත්ත බොරු නෙමෙයි ඒක සම්මුති සත්‍යයක් තියෙනක අමාරුයි එකතු කරන්න. නමුත් ඔය එකතු කරපු වයින් හත්ත පහක දීපාංගර බිමට එල්ල කුණු කෙල පිටක් තරම්වත් වටිනාකමක් නැහැ මේ ජීවිතෙන් එහා පැත්තට. ඒක නිසා ඒ වෙනුවට ඒ තමාලාට මේ වනිසා තාන්නාමාන දිට උපදින්න පුළුවන්. ඒ නිසා මේක දිහා මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් බලපන්. ඔය යාලුකම් කියන පිටිපස්සෙන් ආවට වැලිගලියපටන් සෙල්ලම් කරපු කෙනෙක් වුණාට දැන් එන්නේ රජුගන්ගේ න්‍යාය පත්‍රයට කියලා දැනගත්තොත් මෙයා ඒ රූප වගේම රූප උපාදානස්කන්ධයෙන් වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංස්කාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ ඇඟට නොදැනෙන්නේ වෙන විදිහට කියනවා නම් හිරකයකට අහුවෙච්ච මිනිස්සේ කාවල්කාරයන්ට නොදැනෙන රජුරන්ට නොදැනෙන බින්ගයක් හරගෙන යන්නසේ ඔය හැම තැනකම රූපවල තියෙන මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුර අපිට පිළිලා දෙනවා. ඔය අන්ත දෙකට ගියොත් උඹ මොරකාරයන කාලට අහු වෙනවා. කර්ම රැස් වෙනවා. සංසාර දික්ක. රූපවල තියෙන මධ්‍යම ප්‍රතිපදාව අල්ලපන්. උඹ ගියේ පාරක් උඹට අහු වෙන්නේ නැහැ. මහරහන් උඹ ගියේ පාරක් අල්ලන්න බැරි වෙනවා. වේදනාවල මැදට ඵලයන් අදුක්කම සුඛයට ගිය ගමන් ඔබගේ පාර හුලඟක්වත් අල්ලන්න බෑ. ඔබට එන්න පුළුවන් සංඥාවකට න සංඥ සංඥී න පිපි සංඥී නෝ පි අසංඥී න විභූත සංඥී කියන දේ. ඒතර ඔබට තේරෙන්නේ නැහැ සංඥාව අන්නතරින් තමයි ඔබට පයින් ලෑඳ වෙන්නේ. සංස්කාර වල තනක් තියෙනවා විසංඛාරගත කරන්න පුළුවන් හිත. අදිෂ්ඨාන කරන්න ඕන අදිෂ්ඨාන නොකරන්න. ඒ කියනකොට වචන ටිකක් හුරස් වගේ. අපි ගන්නවා නම් අදිෂ්ඨානයක් ගන්න ඕනේ. ඊට පස්සේ මම කිසිම අදිෂ්ඨානයක් කරන්නේ නැහැ. චේතනාවක් කරන්නේ නැහැ. ඔය යන හතර යන්න දෙනවා කියලා. ඒ වගේම විඥාණයට කියන්න ඕනේ. ඔබට ඕන නම් ඔබ හොයාගෙන කාපන් මම ඊට පස්සේ ඔබට කැමෙන් දුම් හිටුන් දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ විදිහට මේ මැද මාවත මේ මොන්නම කල්පනා ඥානයකටත් අහු වෙන්නේ නැති නමුත් සදාකාලිකවම තියෙන බුදු හැට පමණක් පෙන්නන ලස්සන තැනක්. ඒකෙදී Eh, මේ අතර ඊයේ පෙරේදා කියපු බණම තමයි මේ මම නැවත මතක් කරන්නේ අද පොට පාදා ගන්න. උදාහරණයක් වශයෙන් කසක සූත්‍රය ගැන හර දක්වනවා නම් සර්වචන් වහන්සේ මේ වගේ බණක් කිය කිය ඉඳද්දී මාර්මශිනාට කල්පනා වෙනවා යකෝ මේ විදිහට මේ කට්ටිය බණ අහුවොත් ඔක්කොම නිවන් දැක්කොත් එහෙම මගේ රාජධානියේ ජනගහණය අඩු වෙනවා. නිසා බුදුහාමුදුරන්ට ඔළුව පොඩ්ඩක් අවුල් කරලා දාන්න. මේ බණහන කට්ටිය පොඩ්ඩක් අංජබදල් කරන්න ඕනේ කියලා එනවා ගොවියෙක් වගේ මඩ ගාගෙන පිය ගහක් අතේ තියාගෙන කෙවිතක් අතේ තියාගෙන ඇවිල්ලා මේ සෙනෙක ඔක්කොම ඉඳි බුදුහාමරෙන් අහනවා ශ්‍රමණ භාගවතුමේ මගේ හරක් දෙන්න ගිය තැන දැක්කද කියලා. බුදුරජාණන්සේ බලනවා මේ මෙච්චර මේ සෙනෙකෙන් තාමනුල් දෙ බණහද්දී මේ ඉදිරියටෙන් දැඩි පුරුෂයා කවුද කියලා බලනකොට මාර මර්ශිනා. හදාගලා අහනවා පාපි මාරය. හරකුන්ගෙන් තොට ඇති වැඩේ මොකද්ද කියලා. ඒකට මාර්යා දැනගන්නවා බුදුහාමුදුරුවෝ දැනගත්තයි කියලා. එයාට හරි ලැජ්ජාවක් ඇති වෙලා පස්සට ගිහිලා කියනවා බුදුහාමුදුරන්ට අඬහැර පානවා. බුදුහාමුදුරන්ට වාසි බස් දරනවා. මහාන ඔබ දැනගනි. ඔබගේ අත් දෙකත් මගේ. ඔබට පේන ඔකට පේන රූපත් මගේ. ඔබට පහළෙන විඥානයත් මගේ. ඔබ හිතනවාද මහාන මගෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා? මහාන ඔබේ කන් දෙකත් මගේ. ඇහෙන රූපත් මගේ. සෝත විඥානයත් මගේ. ඔබ හිතනවාද මට ගැලවෙන්න පුළුවන් කියලා? ওই ගඳත් මගේ, නාසයත් මගේ. ගහන විඥානයත් මගේ. රසත් මගේ, දිවත් මගේ, ජීව විඥානයත් මගේ. කයත් මගේ, පොට්ටබ්බයත් මගේ, කාය විඥානයත් මගේ, ධර්මයත් මගේ. මනසත් මගේ මනෝ විඥානයක් වගේ. ඔබ දැනගැනීමට කොහෙන්වත් අත ගැලවෙන්න බෑ කියලා. පතර බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? යෝ වදන්ති තං ඉදන්ති මමන්තිසෝ යමෙක් කියනවනම් ඒක මගේයි කියලා උඹට ඔය උඹ ඒ මිනිහා කියලා බන කියාපන්. මම ඔය එකක්වත් මම කියාගන්න කෙනෙක් නෙවෙයි. මම හිතනවා නම් කවුරු හරි මේ දක්ක රූප මගේ කියාගන්න කෙනෙක් ඉන්නවනම් ඒ රූප දකින්න ලස්සන මේ විනිවිද දකින්න ඇහැ මගේ කියාගන්න කෙනෙක් ඉන්නවනම් ඒ වෙලාවේ පහළ වෙච්චි චක් විඥානය මගේ කියාගන්න කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට උඹ බන ගිහිලා කියපන්. ඒ ඇහිච්ච ශබ්ද මම කියා ගන්න කෙනෙක් ඉන්නවා නම් කනේ හොඳ කම්බරේ හොඳ කෙනා ඒක මගේ කියා ගන්න කෙනෙක් ඉන්නවා නම් සෝත විඥානේ මගේ කියා ගන්න එකෙක් ඔබ ගිහිලා කියපන්. ඔක්කොම කතාවේ තියෙනවා මම ඔබට එකක් කියන්නම්. මම ඔය එකකටවත් මම කියන්නේත් නැහැ මම ගිය පාරේ හුලඟක්වත් ඔබට අල්ලන්න බෑ කියලා. මාරට මාරට මොනම දෙයක්වත් කරගන්න බෑ. මෙයාට අයිතිවාසිකම් කියන කෙනාට තමයි මාර බලවේග වැඩ කරන්නේ. මහර සීන වැඩ කරන්නේ මේ දැකපු එක මගේ ලස්සන රූප දකින්න ඇහැ මගේ ඒ චක්කු විඥානේ මගේ ශබ්ද මගේ කන මගේ සෝත විඥානේ මගේ කියලා කවුරු හරි කියනවනම් ඒ හැම තැනකම මායයට ස්ථාවරය ලැබෙන කුඤ්ඤ ගහන තැනක් හම්බ වෙනවා ඒක නිසා මේ උපාදානස්කන්ධ පහේ මුක්කකට හරියි මම මාගේ කියාගන්න හැම වෙලාවකම මාරයට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ තමන්ගේ වශයේ පවත්තා. සර්වචනanse තමන් වහන්සේ රූප දෙක අතර මැතින හිදස දැකලා අවකාශය දැකලා වේදනාන්ත දෙක මැතින සැප දුක් වේදනා දෙක මැතින අදුක්කම සුඛය දැකලා සංඥාවෙත් නසඤ්ඤ සංඤීනෝ පිය සංඤීන විසඤ්ඤ සංඤීන විභූත සංඤී කියන තැනට දැකලා සංස්කාරවලත් සංස්කාර නොකරන හිත දැකලා විඥානයත් අපපතිත තැනටපත් කරගෙන අනික් ලෝක ජනතාව ආශීන්ද කියනවා උඹලට මාර බලවේගය වලින් ගැලවෙන්න ඕනේ නම් මාර සීනා වලින් ගැලවෙන්න ඕන නම් දුකෙන් වෙන්වෙන්න ඕන නම් ඔය අල්ලගන්න මිනිස්සු ඕන දෙයක් අල්ලගෙන අයිතිවාසිකම් කියපු දෙයින් උඹ මේ වැඩි පාරේ ඵලයක් මම මතක නැහැ මම ඉතින් කියන්නේ නැති මම හිතන්නේ අර මයිංගනේ ගිය මනියා වඩේ ගියේ මේ පැත්තෙන් තියාන පුලත්තර මේ පැත්තෙන් තියාන මැදින් ප්ලේන්ටි ගහන කතාව. එච්චර තමයි නිවන කියන්නේ. එනිසා ඒව ඕන දෙයක් තිබිච්චා වයි උපදන ගන්න ඕනේ වැඩේ කරගන්න කියලා අපිට දීපු රහස බුදුහාමුදුර අපිට කියලා දීපු රහස මේ මොනම කෙනෙකුටවත් නැහැ කියන්න බෑ මායයටත් නැහැ කියන්න බෑ එක්කෙනෙක්වත් නුසුදුස්සොත් නෙවෙයි මේ බණ කියන බණ අහන එක්කෙනෙක් නුසුදුස්සුත් නේ. නමුත් අපේ පුතුම ආශාවක් තියෙන මේවට මම කියන්නේ. ඒ මම කියන තරමට කෙලස්. මම කියන තරමට මාර බලවේග වැඩ කරනවා. මම කියන තරමට ආකර්ෂණයට අහු වෙනවා. මම කියන තරමට කර්ම රැස් වෙනවා. මම කියන තරමට ආතතිය එනවා. මම කියන තරමට අසහනය එනවා. ඉතින් සයම් කිසි කෙනෙක් ඒක සත්පුරුෂයා කියන වචනේ අහලා එයා දැනගත්තොත් මෙතෙක් මම කිව්වා තමයි. දැනටත් මම කියනවා තමයි. ඒ නිසා මේවා මතුවෙන මතුවෙන වෙලාවෙ දැනගෙන මේ රූපයක් මේ රූපෙට ඇහැ මේ ඇහි දකින හිත මේක සද්දයක් මේ කන මේ කනේ තමයි දැන් හිත පහලා තියෙන එක සෝත විඥානි වශයෙන් මේවා දැනගන්නවයි කියන එක කොච්චර අමාරුද කියලා කියන්න පුළුවන් ආශ්වාසය කරන වෙලාවදී ආශ්වාසයේ බව දැනගන්න කොච්චර අමාරුද ප්‍රශ්වාස වෙලාවදී ප්‍රශ්වාස වෙන බව දැනගන්න කොච්චර අමාරුද ආශ්වාසය වෙනකොට මේ හුස්ම ඇවිල්ලා වදින්නේ නාසිකාග්‍රේත උඩුතලෙදි කියලා ඒන වාර දැනගන්න කොච්චර අමාරුද එක අනෙක් සියල්ල විචල්්‍ය සාධකයන් ස්ථිර කරලා හුස්මෙවත් හිත පවත්වන්න අමාරු නම් රූප දකින්නකොට දකින්න බව රූපයක් බව සද්ද අහනකොට අහන බව සද්දයක් බව දැනගන්නවා කියන එක බැලුව බැලමට නම් ඇත්තට කරගන්න බැරි දෙයක් වගේ. නමුත් යම් කිසි දවසක යම් කිසි කෙනෙකුට බණ භාවනා කරගෙන යනකොට දිගින් දිගට ටික වේලාවක් ආස්වාච පාස ප්‍රසවාච පාස බල බල යනකොට නම් සමහර විට සමහර විට ප්‍රසවාසය කියලා ආශ්වාසය ඉඳි ඉස්සර තියෙන හිස්තන අහු වෙන්න ඉඩ තියෙනවා. දැක්කට පස්සේ ඊගාවෙකදී අහු නොවෙන්නත් ඉඩ තියෙනවා. නමුත් එයා දන්නවා අහු නැතුණාට හැම වෙලාවෙම ප්‍රසවාසය අමාරු ආශ්වාසය මම පටන් ගන්න තැන අතර හිතක් තියෙනවා. දැන් මේ හිතසට හිත යොමු කරගෙන නැත්නම් ආශ්වාසයේ නිමාවට සූක්ෂම අවධානය යොමු කරන භාවනා කරන්න කරන්න මොකද වෙන්නේ? මේ හිතස ලොකු වෙලා ආස්වාසිය පුංචි වෙනවා ප්‍රසවාසිය පුංචි වෙනවා අන්තිමට ගාම හිතසක් විතරයි තියෙන්නේ ආස්වාස ප්‍රසවාස දෙක නොගිනිය හැකි මට්ටමට බැලලා එතකොට යාට තේරෙනවා දැන් මම එකක් අල්ලගෙන ඒක කරගෙන යනකොට ආස්වාස ප්‍රසවාස දෙක මැද තියෙන නිම්නය සානුව අහුවෙනවා මේකමයි රූපයකටත් තියෙන සද්දයකටත් තියෙන හැම එකක්ම උපාදේ භංගය සහ අතරමැද විපරිණාමය තියෙන්නේ. ඉතින් අපි මෙව වෙන් වෙන් වශයෙන් දැක්කනම් මේ ආශ්‍රස් ප්‍රසාරය හොඳට සතිය පිහිටවගෙන ඒක පිළිබඳ හොඳ අයිතිවාසිකම, දක්ෂකමක් ඇති කරගෙන සක්මන් කරනකොට වමසා දකුණ අතරමැද බලන්න. එතකොට සද්දත් ඇයි. රූපත් පේන. මෙයා ඒක දරුණු අභ්‍යාසයකට ලොකු වෙනවා. දැන් වැඩ ගොඩක් තියේදී එක එකකට යන යන වෙලාවේ දැන් නතර කරන්න හදන්නේ යන හැටි. කොහොමද ඒ කටයුතු කෙරෙන්නේ කියලා බලන්න හිටියොත් ඒ ආශස් ප්‍රසවාසයෙන් ගත්ත ආදර්ශයමයි වම දකුණේ. එතකොට රූපයක් දකිනකොට සද්දයක් අහනකොට හැම එකේම යන්නේ එකම යාන්ත්‍රණය. එහෙම ගියාට පස්සේ gedara dore වැඩ කරනකොට හොඳට සතිය පිටින වෙලාවක ඒක නිදර්ශනයක් වශයෙන් කියන පිටිච්චපටි ශාලාවට ගිහලා චිත්‍රපටයක් බලනකොට ඊටාම තීක්ෂණව අර කියන විදිහට සූක්ෂම සත්‍ය පවත්නවා නම් රූප බලන වෙලාවට සද්ද ඇහෙන්නේ නැහැ කියන එක අත්දකින්න පුළුවන්. සද්ද ඇහෙන වෙලාවට රූප පේන්නේ නැහැ. ගඳ බලන වෙලාවට මේ විදිහට මේ පහෙන් එක වෙලාවට එකයි තියෙන්නේ කියන එක තේරුම් ගත්තොත් වැඩි බොහෝම සරල වෙනවා. නමුත් එහෙම තේරුම් ගන්න බැරි විදිහට පංචස්කන්ධිකින් ඇවිච්ච මමයා කියලා තමයි අපිට හිතිලා තියෙන්නේ. නමුත් මේ එක එක වෙලාවට එකයි සිද්ධ වෙන්නේ. අන්න ඒකට අවධානය යොමු කරලා බැලුවොත් තේරෙන්න පටන් අර ගන්නවා අපි පැයම චිත්‍රපටිය බැලුවා පැයම සද්ද ඇහුවා පැයම බලන්න හිටියා කියලා කිව්වට මේ තාම සූක්ෂම යොසුලුව එකින් එකට පයින්නවා අන්න ඒක පිළිබඳ චර්යාව බලාගෙන හිටියොත් අපි කොච්චරක් හිතින් කෑලි දාලා පුට්ටු කරලාද මේ සම්පූර්ණ අත්දැකීම ලබන්නේ කියලා එක පැත්තකින් තේරෙනවා. අනිත් එකේ විදිහට සද්ද රූප ගන්ධ රස විශේෂයි. ජීවුණු මනස යොදාන බලනකොට චිත්‍රපටයේ රසයකුත් නැහැ. එනිසා ඉදිරියදා වැඩ කරනකොට හොඳට සතියෙන් ගත කරොත් චිත්‍රපටයේ රසය කියන්නේ තණ්හාව නම් ජීවිතේ තණ්හාව අඩු වෙනවා. ඉතින් අපි ඒකට කැමැතියි. අපිට ඕන කරලා තියෙන රසාස්වාදය. ඒක නිසා ඒ බොහෝ වැඩ කරනකොට එකට එකට පැන පැන යනේව බලා ගන්න අපිට බෑ කියලා කියන්නේ තණ්හාවට තියෙන ආශාව නිසා. ඒ නිසා අපිට ඉස්සල පරියන්කේදී ශක්මනේදී මේ භාවනා මධ්‍යස්ථානදී කරලා හිමීට හිමීට පුළුවන් එදිනදා ජීවිතේ වැඩවලට යොදන්න හැබැයි අර ශක්මනේ පරියන්කේදී ගත්ත අත්දැකීමම තමයි විවිධාංගීකරණය වෙන්නේ. ඉතින් එහෙම කෙරුවට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ දේ අමාරුයි මේ දේ අත්දැකීම හරහා යන්න ඕන එකක් ලෑස්තිලා යන්න ඕන එකක් ටිකෙන් ටික වැඩි වැඩි හරහා තමයි කෙරෙන්නේ. නමුත් කරනවා නම් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුයෙකුට විතරයි. දිවියෙකුට බ්‍රහ්මයෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට තිරිසනෙකුට මොකාටවත් කරන්න බෑ. මොක කීයෙන් කී දෙනාද මිනිස්සුયો මෙවැනි දෙයක් Tamange ජීවිත ආදර්ශය කරගන්න. මේ නන්නතර වෙච්චි පිස්සු ඇඳිච්ච වඳුරෙක් වගේ රිලෙවෙක් වගේ අත්ෙන් අතට පයින් මේ මේ අත් අතාරින්න ඉස්සලා අර අත් අල්ලන්න ඉස්සලා මේ අත් අතාරින්න මේ රිලෙවෙක්ගේ වැඩපිළිවෙල වගේ මේ පණින හිත දිහා බලලා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතන පිටසක්වත් අඩුයි. යම් ආකාරයක හිතලා දකින්න පටන් අරගත්තොත් ওই වඳුරගේ රීල වගේ පිස්සුව නැති වෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ සාක්ෂි වෙනවා. රීලව පිස්සුව තමයි රීලව පිස්සු රීල වෙත් තමයි පිස්සු වඳුරේ තමයි පණින්නේ. නමුත් යණ යන තැන බලන්න හිටියොත් බොහෝ වෙලා බලන්න හිටියොත් පිස්සගේ වඳුර පිස්සගේ පිස්සුවත් වඳුරගේ පිස්සුවත් නැති වෙනවා. ඒ වගේ තමන්න තියෙන මේ මානසික ආතති දුර්වල වෙනවා. එහෙම කරගෙන යනකොට ඒ යෝගාවචරයට වෙන්නේ අර මෙතෙක් සංසාරේ පැවැත්වීම සඳහා යම් ගේහිත ප්‍රේමයකින් හදා වඩාගත් කුඩා වූ වේවා මහත් වූ වේවා ඥාති පරිවර්තයක් තිබුණා නම් කුඩා වූ වේවා මහත් වූ වේවා භෝග පරිවර්තයක් තිබුණා නම් ඒ සියලු ඥාතියින්ට වඩා ඒ සියලු වස්තුවට වඩා මේ තාකල් මේ ජීවිතයේ මේ භාවනා ජීවිතේ වඩලද මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්දිය ධර්ම ටික වටින බව තේරෙනවා. අපි ලොකු මේ භෞතික සම්පත් කැප කරලයි මෙවැනි තැනක ගත කරන්නේ. ඒ ගත කරන අපි වඩන සම්පූර්ණ සම්පත් ටික මේ ශ්‍රද්ධාවට, වීර්යයට, සත්‍යයට, සමාධියට, ප්‍රඥාව තමයි වැඩි. ඒ නිසා අපි ගේහසිත වස්තු අතහැරලා නැත්නම් ආමිෂ වස්තු අතහැරලා දැන් නිර්ආමිෂ වස්තු ටිකක් ලබනවා. මං කියන්නේ ගිහි අතරක ඔක්කොට මේ වස්තු ලැබෙනවයි කියලා. මං කියන්නේ භාවනා කරන ඔක්කොට මේ වස්තු ලැබෙනවයි කියලා. නමුත් ਸਰවඥාන්සේ මතක් කරන මේ ලබන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ලබනකොට ඒකට ලෝභ කරන එක ඒකේ මාන්‍ය උපදින එක ඒකට සක්කාය දිට්ඨිය පහල කරන එක අර ගේසිත වස්තු වලින් වගේම සිද්ධ වෙනවා. දැන් කැයි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ තමයි. දැන් මිරිස් දීලා ඉඟුරු දීලා මිරිස් ගත්තා. ගිහාසිතෝ තිබුච්චි ඒ තණ්හාමාන දිට්ඨි වෙනුවට දැන් තණ්හාමාන දිට්ඨි පහල වෙනවා Taman වඩන ලද සද්ධාවට. අනේ මම බොහොම සද්ධාවන්ත ජීවිතයක් ගත කරන අනික් කට්ටිය මෙච්චර සද්ධාවන්ත නැහැ කියලා අනේ මගේ ජීවිතේ මම පුළුවන් තරම් අවදීන් ගත කරන බොහොම වීර්යවන්තයි කියලා. අනේ අනික්කත් අසතියෙන් ගත කරන මම සතියෙන් ගත කරන මම අප්‍රමාදීව ගත කරනවායි කියලා. අනික්කත් නෑ මට විතරක් තියෙනවා ධ්‍යානයේ සමාධිය කියලා. අනික්කත් නෑ මට විතරක් තියෙනවා මේ ප්‍රඥාව කියලා මේකට ආශා කරන ගතිය. ගෘහාශ්‍රිතව පිබුන මේ ආමිෂයට තිබුණු ඒ ඇල්ලන ඇල්ලිල්ල මේකටත් අල්ලන ඒක නිසා සරුවචනසේ සඳහන් කළා තියෙනවා ඒ දුක්ඛ සත්‍ය පෙන්නලා සමුදය සත්‍ය පෙන්නකොට යා යං තණ්හා පෝනෝ භවිකා නන්දි සාගරාගත తත්‍ර తත්‍රාබිනන්දනි සියති ඉඳන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා gedara ඉන්නකොට යම් ආකාරයකට තමන්ගේ නෑදෑයින සහ වස්තුවට ඒ ඇලීමක් බැඳීමක් කරා නම් තණ්හාවක් කරා නම් නන්දියක් කරා නම් ඡන්දයක් ඇති කරා නම් ඒ හා සමානව භාවනා ජීවිතය හම්බ වෙන ශ්‍රද්ධාවට වීර්යයට සතියට සමාධියට ප්‍රඥාවට අල්ලනවා. ඉතින් මේ ධර්ම තණ්හා කියලා මේකට අපි කියනවා. මේ ධර්ම තණ්හාව දිහා යෝගාවචරය මොන විදියට බැලිය යුතුද කියලා යෝගාවචරය කල්පක හිතලා නැහැ. දන්නේත් නැහැ. අපේක්ෂා කරන්න බෑ. මොකද ලෞකික දැනීම කිසිමනක්වත් එහෙම එකක් නෑ. ලෞකික දැනීම දන්නවා අපි මේ භෞතික වස්තු දමලා යන්න වෙනවා. ඉව මේ ජීවිතේ ඉවරයි. නමුත් ඒ භෞතික වස්තු කැප කරලා අභිනිෂ්ක්‍මණය කරලා ලැබිච්ච මේ සද්ධා විදේ සති සමාධි ප්‍රඥා විශේෂයි. කෙලෙස පිටිපටි පිළිපැදී යුතුද කියන එක පල්ලවෙනි වතාවට අත්දැක්කේ සහ sannivedanaye පිළිබඳ කල්පනා කරන්න සිද්ධ වුණේ ਸਰුවචන් වහන්සේට විතරයි. ඒ මොකද ਸਰුවචන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා හිර්ෂින්නාන්සලා ආජීවකයෝ පැවිද්දෝ මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඇති කරගෙන තිබුණා. දැනටුණත් ඒ ඒවයි ගත කරන්නේ නැත්තෝ අපි හිතන්න පුළුවන් සමාහට වෙන ආගමක වෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන් බෞද්ධයට වැඩිය සද්ධාවන්ත මිනිස්සු ඉන්නවා ලෝකේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ සද්ධාවෙන් පිළිගන්න දේ පණේපයි කියලා කියනවා. වීර්යයෙන් ගත්තත් බෞද්ධට බෞද්ධයන්ට චෝදනා කරනවා විශේෂ ලෝකෙම බෞද්ධ ආගමම මිනිස්සු කම්මැලි කරන එකක් කියලා. වීර්ය කරන්නේ නැහැ. ඒ මිනිස්සු පොඩ්ඩක් හම්බෙච්චාම ඒ කාලබුදිය ගන්නවා. බොහොම ඉක්මනට සතුට වෙනවා. අනික් ලෝකෙට යබන්නේ ඒගොල්ලෝ හරිම ඉන්ඩස්ට්‍රියස් උදේ ඉඳලා හැන්දෑනකම් වැඩ කරනවා කියලා වීර්ය අඩු කරන ධර්මයක් විදිහට බුදුහාමුදුරණ චෝදනා කරනවා ඒ කියන්නේ අනික් කට්ටිය අපිට වැඩි වීර්යවන්ත හැබැයි ඒගොල්ලෝ වීර්ය කරලා හම්බ කරන්න වෙන එක ඒකම සත්‍ය ගැන කතා කරනකොට අපි බැලුවොත් බලලෙක් පිටිපස්ස මීයක් පිටිපස්සේ යනවන බලලා මොන්න තරම් SMS ද කියලා බලන්න slowly mindfully silently අපිට පුළුවන් මීයේ කල්ලා ගන්න දඟලන පූසෙක්ගේ මට්ටමට අපි කොච්චර කච්චර ගැහුවත් බෑ ඌට කියනවා ඒක ඒ වගේම ගොඩින් මහත්තයා ඉන්නකොට කියනවා නිල්ලඹ බැංකුව කවුන්ටරේට ගිහිල්ලා බලන්නේ කියලා නැත්නම් මුදලාලි කෙනෙක් ගාවට ගිහිල්ලා බලන්න කියනවා රුපියල් ලක්ෂයක් ගණන් කරනකොට ඒ කොළ කොච්චර සීඝ්‍රයෙන් ගණන් කරන ගණන් කරන කියට අකුරක් වරදින්න නැතුව කරනවා රුපියල් 100 කොළ 1000ක් ගණන් කරනවා කියවන වරද්දන්න නැතුව කරනවා සම්පූර්ණ අවධානය තියෙනවා අපිට තමයි මේ කැස්ස තියෙනවා බෝතල් අරනකොට සද්ද ඇහෙනවා දොර වහනකොට සද්ද ඇහෙනවා එන්න අවුල් මෙතන අතන ගිහලා බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වෙලාවේ මොනවා වුණත් ඒකට පුදුමාකාර ලැබුමක් තියෙනවා. ඒ නිසා මේ සතිය යොදන්න වෙන එකට වෙන්න පුළුවන් සල්ලි ගන්නට වෙන්න පුළුවන්. නමුත් මේක සල්ලි වලින් ගන්න සුපර් මාකට් වලින් ගන්න එක නෙවෙයි මේක තියෙනවා. ඒ වගේම සමාජය ගැන කතා කරනවා. ඒ නිර්මාණ ශිල්පයක් කරනකොට සමමිතිකව සමතුලිතව චිත්‍රයක් අඳිනකොට මූර්තියක් කරනකොට ඒ මිනිසුත් බලන්නේ මේ මිනිසු කොහොමද කරන්නේ කියලා. පුදුම යදවමක් තියෙන්නේ. වෙන මොනවාක්වත් එපා. චෙස් ගේම් එකක් අදිනකොට බලන්න මේ මිනිස්සු දවස් ගාණක් බලාගත්තත් ඒ බලාගෙන ඉන්නේ. කී සම්පූර්ණ අවධානය යොමු කරගෙන. ඒක නිසා මේ කියන්නේ මේ මූදේ මඩ උනත් ගෙනත් දෙන්න අපේ කමේ ගැටවු සමත්තු දාන් ලෑල්ල ළඟ ඉඳගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් කඩේ ගාව ඉඳගෙන කයිවාරු කෙල්ලනකොට දාන් ලෑල්ල උඩ ඉඳගත්තට පස්සේ රැ වෙනවා තේරෙන්නේ නැහැ. උදේ වෙනවා තේරෙන්නේ නැහැ. ඒ තරම් අපි ගැටව හපනවා. එදාන් අදින්න. මේකට ආවට පස්සේ හරි දුර්වලයි. බොහොම දුර්වලයි. දාන් අදින තරක හොඳ නෑ මේක. ප්‍රඥාවෙන් බැලුවත් මේ අපේ කට්ටියට මේ කරන්න බෑ. මේන්න මේ පොලේ යක්ක මේ යක්ක උජූරික ගාරින් හන්දට යනවා. ඇම්ස්ට්‍රෝන් එහෙට යහටත් යනවා. අඟහරු රෝගයටත් යනවා. අපිට මේ ඔයලා පිටු කතා කරනවාද මේ මේ මම මේ මා කරත්තකාරයා මේකයි මගේ බරපාගේ පැයට හැතපුමයි වේගේ ඔහෙලා අඳට යන්න කතා කරනවා කියලා අපි තාම ජෙමා තමයි. අපේ දැනුම ඒ නිසා කොහොමඩක්වත් එච්චර මහ ලොකු දෙයක් නෙවෙයි වාගේ තමයි පෙනුම තියෙන්නේ. එහෙනම් අපි කියන්නේ නම් අපි බුද්ධ ධර්මෙම මේ සම්‍යක් දෘෂ්ටිකයි. අපි ළඟ තියෙන සද්ධා තමයි හොඳ මේක. අපි ළඟ තියෙන වීර්ය තමයි හොඳ මේක. අපි ළඟ තියෙන සත්‍ය තමයි හොඳ මේක. සමාධි ප්‍රඥා ගැන කතා කරනවා. නමුත් ලෞකික පැත්තත් එක්ක සංසන්දනය කරලා බලුවොත් අපි එච්චර දිදුලන තැනක් නෑ මේකේ. සරුවචන්සේ පහළ වෙන්නේ ඉස්සරත් ওই පහම තිබුණා. නමුත් ඒගොල්ලෝ ඒක අල්ලවුවා. ඒගොල්ලෝ ඒක නන්දිය ඇති කරා. ඒ ඇති කරගත්ත සද්ධාව ආඩම්බරයට ගත්තා. ඒ ඇති කරගත්ත වීර්ය සමාධිය සතිය ඔක්කොම ආඩම්බරයට ගත්ත. දැන් සරුවච්චන් වහන්සේගේ ආර්ය පරිශන කිං සත්‍ය ගවේෂී කියන ගමනේදී උන්වහන්සේට මේ පහ නැතුවත් බෑ. තියලා එකට නන්දි ඇති කරගන්නත් බෑ. දැන් මොකද්ද මේක sannivedana කරන්න තියෙන ක්‍රමය? කොටිම්ම කිව්වොත් ගොඩ භාවනා කරන්න ඉස්සලා ගිහි ගිය අතරින් ඉඳලා කිව්වොත් එimhe අලි මඟුලක් වෙනවා ඕක ගියාට පස්සේ හද්දා විදි සමාධි පහක් වෙනවා ඕක අයින් කරන්න වෙනවා හරි කරදරයි කිව්වොත් කිසි කෙනෙක් භාවනාවට යන්නේ නැහැ මොකටද මේ ගෙදර ඉන්නකොටත් නැති ප්‍රශ්නයක් භාවනා කරන්න ගිහලා ඇති කරගන්නේ කියලා ඒ නිසා මුලදී කියන්නේ අම්මා අප්පා නැති වුණත් වස්තු භෝග නැති වුණත් නෑදෑය නැති වුණත් අම්මෝ සද්දා විදි සති සමාධි ප්‍රඥා හරි සෝක් කියලා ඒකට පුරුදු කරගන්න වෙනවා හරිකසර පස්සේ කියන්න වෙනවා දැන් බලපන් ඕකට තණ්හාව ඇති වෙලා නැද්ද? ඔතන නන්දි ඇති වෙලා නැද්ද? උඹ අර අතාරපේක වගේම නේද? ඒක නිසා අධ්‍යාහරිය ආමිෂේ ඒකනම් තණ්හාව හොඳ නැහැ. දැන් ඔබ මොකක්ද අල්ලගෙන ඉන්නේ? දැන් නිර්ආමිෂේ ඒකටත් කියන එක තණ්හාවමයි. ඒක නිසා මේකට කියනවා ධම්ම තණ්හාව කියලා. මේ ධම්ම තණ්හා නිසා ධම්මුද්දච්චය කියලා එකක් පහළ වෙනවා. හරියට ආමිෂේ නිසා නෑදෑයෝ නිසා වස්තු නිසා අපිට හිත කැළඹිල්ලක් එනවානේ. ගෝධානිය ගෝපාල බුදුජාන විශ්වයට කියනවා මහබද වරුසාවේ මේ මිනිසයා කුටියේ දෙමින් නැති වෙලාවේ එයා කියනවා මගේ හරක් ටික හොඳ කොට මේ බැඳලා තියෙනවා. හොඳට වැස්ස වයින්නවා. තනකොළක් තියෙනවා. ගංගා ගැලුවත් මට ප්‍රශ්නයක් නෑ. වැස්ස උඹට ඇති තරම් වැහපන් කියලා. එතකොට එයා කියනවා මම මේ මේ තනියකෝපාල කියනවා මම මේ ලෑස්තිලා වැඩ කරපු නිසා පෙරනුවන දක්න නුවණ නිසා මම කොහොමද කියනවනම් හරක් ඇත්තෝ හරක් නිසා සනසෙනවා දරුවෝ දරුවෝ ඇත්තෝ දරුවෝ නිසා සනසෙනවා කියලා යා උදම්මනනවා බදවරුසාවේ බුදුරජාණන් වහන්සේ ළඟ වනසණ්ඩේක ගත කරන ගහක් මුල උන්වහන්සේ කියනවා ධනිකෝපාලට ඇහෙන්ද හරක් තියෙනුම් හරක් නිසා වද වෙනවා දරුවෝ තියෙන නිසා දරුවෝ නිසා වද වෙනවා මට හරක් නෑ මට දරුවොත් තමයි ජොලියේ ඉන්නවා කියන්නේ ධනියගෝපාලට හරියට කේන්තියක්. ඔයගොල්ලන්ටත් කේන්තියයි මම මේවා කියනකොට. ඉතින් කරන්න දෙයක් නැහැ. ඕනනම් ධනිය සූත්‍රය කියවන්න මම කියන බොරුවක් නෙවෙයි මේක. ඒ නිසා හරක් කියන කට්ටිය හිතාගෙන ඉන්නේ හරකුන්ගෙන් සනසුම වෙනවයි කියලා. දරුවෝ ඉන්න කට්ටිය හිතාන්නේ දරුවන්ගෙන් සනසුම වෙනවයි කියලා. නමුත් මෙතන ගියාට පස්සේ හරක් නිසාත් නෙමෙයි දරුවෝ නිසාත් නෙමෙයි ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා නිසාමත් කැළඹ මොකුත් වෙනවා. සැනසුමකුත් එනවා. ටික කාලයක් ගියාට පස්සේ කැළඹුමක් එනවා. මම ඊ දවසම ගත්තේ. හොඳට සද්ධාාවක් ඇති කෙනාට සද්ධාව කැඩුණට පස්සේ වහ කනවයි කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. සීදීනස ගන්න කෙනෙක් එච්චර අමාරු දෙයක් නෙවෙයි. හොඳට වීර්යවන්තව භාවනා කරපු කෙනෙකුට කුසීතකම ආවොත් ඒ මනුස්සයාට වස්තු භෝග නැති උනට බැදී තද උද්දච්චය පහළ වෙනවා. උද්දච්ච කියලා කියන්නේ ඇවිස්සිච්ච හිත. වික්ෂිප්ත හිත පහළ වෙනවා. හොඳට සතිය ටිකක් ඇති කරගත්ත කෙනාට ඒකේ ආදීන ආස්වද දැකලා මේ ආනිසංශ දැකපු කෙනාට අයියෝ මේ ලස්සන තිබුණු සතිය කැඩුනයි කියනකොට සාල ඉච්ඡාබංගත්වයක් ඇති වැඩියෙන්ම ඔය ලෙඩේ ඉන්නේ සමාධියට තමයි. සමාධිය තියෙන කරන සමාධිය කරනකොට පස්සේ බුද්ධම ආත්ම නිෂේධනයක් එනවා. ඉච්ඡාබංගත්වයක්. ඒක ප්‍රඥාව තිබිලා මේ ලස්සනට හොඳට යමක් කරලා බලලා පෙරද දක්ම නොනැතුව කරගෙන යන්න ගිය කෙනාට සම්පූර්ණ මේක අවුල් වුණාට පස්සේ අවුල් වෙනවා සමහරලාට විශාල පශ්චාත්තාපයක් ඒකට බුදුහාමුදුර යොදන වචනය තමයි ධම්මොද්දච්චය කියන එක. එතකොට දැන් මේ මේ මේක උපදින්නේ සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියලා. භාවනා වඩ아가න ඇති වෙනකොට වැඩෙන ඉන්ද්‍රිය ධර්ම නිසා. මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බාටපත් වෙන්න නම් මේ ධම්මොද්යත් ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියන එක මේ මේ උපක්‍රමය දරගන්න. මේ ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියන එක එච්චර ප්‍රසිද්ධ වචනයක් නෙවෙයි. මම පැවිදි වෙලා පස්සේ උබුරුම ගිහිල්ලා ඇවිල්ලා 96 වෙන්නේ නැති නැත්නම් 97 මුල ඔය පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කරපු වෙලාවේදී මට කිව්වා මගේ දන්න බුරුම දැනුම නිසා පරිවර්තකෙක් වශයෙන් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක යන්නේ කියලා. පස්සේ ඒක පටන් ගත්ත වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ අනිත් වැඩි ස්වාමීන් වහන්සේලා ඔක්කොම මීත්‍රිගලට ආවා. එතකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේට ඛේමානන්ද ස්වාමීන් වහන්සේ. පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කිව්වා මට ගිය ඇතුළට යන්න බෑ. කුටි ඇතුළට යන්න බෑ. උකට කකුල් හොදන්න ඕනේ. මට කකුල් හිතු 31ක් වෙන නිසා ගහක් යට එකතු වෙලා අපි කතා කරනවා. ඉතින් අපි හරි සතුටින් ඒ ශාන්තිට මූලාසන දීලා අපේ ලොකු ශාන්තිය අපි අපු පිටසක් කතා කරමින් ඉඳදී කියන්න ප්‍රශ්න වගේක් අහුවා. ඉතින් පාවුසයිඩ් උත්තර දුන්නා අපේ ලොකු ශාන්තිය ඇහුවා. අවසරයි ස්වාමීන් වහන්සේ භාවනා කරන යෝගාචර වල ධම්මොද්දච්චය ඇති වුණොත් ඒක ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා. දැන් මට ප්‍රශ්න තේරෙන්නේ නැහැ. අර ස්වාමීන් වහන්සේත් උත්තරයක් දුන්නා. දීලා ඉතින් සිටියාමාරයි. එදාරේ හවස ලොකු ශාන්තිකු ප්‍රස්ථාන ගියාට පස්සේ මම කෝ ස්වාමීන් වහන්සේ මේ වහන්සේ අහපු ප්‍රශ්නේ මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වචනවත් අහලා නැහැ. ආයෙන කිව්වා ඔක වැදගත් දෙයක්. මේ පරිසම්පදා මාර්ගයේ බලන්න මෙන්න මෙතන භාවනා ක්‍රම හතර ගැන කතා කරනකොට සමත සමත පූර්වංගම විපස්සනාවක් ගැන කතා කරනවා සමතෙන් ගිල විපස්සනාට එන්න පුළුවන්. විපස්සනා පූර්වංගම සමතයක් ගැන කතා කරනවා විපස්සනා කළා හිත අදාගත්තට පස්සේ ඕන සමතයකට යන්න පුළුවන්. නැත්තම් මේ දෙක යුගනද්දව යන්නත් පුළුවන්. වරින් වර සමතේ වරින් වර විපස්සනා. ওই තුනට අමතරව තියෙනවා ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා ක්‍රමයක්. ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා කියන්නේ භාවනා කරගෙන යනකොට බාගෙට මෝරච්ච යෝගාවචරෝ ඉන්නවනේ. බාගෙට තැම්බිච්චාලා ඉතින් ඒගොල්ලන්ට වර එක සමාධිය එනවා, සද්ධා වෙනවා, වර එක නැති වෙනවා. ආය වරක වීර්ය හොඳට නැගලා යනවා ආය බහැලා යනවා වරක හොඳට සමාධිය හින්නවා වරක නැති වෙනවා වරක හොඳට සමාධිය හින්නවා නැති වෙනවා වරක ප්‍රඥාව වෙනවා නැති වෙනවා ඉතින් මේක වෙනකොට මේ නැති වෙච්ච වෙලාවෙදී යෝගාවචරයාගේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ගැන හිතලා බුද්ධම තැවෙන පට්ටකටපත් වෙනවා සැලෙන හිතක් ඇති වෙනවා අන්නේ සැලෙන හිතට කියන්නේ ධම්මුද්දච්චය කියලා. ධර්මය නිසාම භාවනා නිසාම හම්බ වෙච්ච ඉන්දිය ධර්ම නිසාම ඇති වෙච්ච සැලීමක් පිළීමක් අසහනයක්. ඉතින් මේ ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා කියන්නේ ඇති වෙන ධම්මොද්දච්චය දුරුවන් කිරීම සඳහා පිටු දැකීම සඳහා එයා මානසික කාර්යය වඩන්න ඕන. එතකොට සතියට සම්පජඤ්ඤය එකතු වෙන්න ඕන. මෙතෙන් දෙනකන් සතියෙන් අපි වඩාන වඩාන යනවා ඒක නැත්තම් නිචිපතා එනින දේ බලන බලන යනවා. නමුත් යම් වෙලාවක සතිය එනවා යම් වෙලාවක සතිය නැති වෙනකොට ඒක යෝගාවචරයට දරන්න බැරි දුකක්. සතිය නැති වෙච්ච වෙලාවේ හරි පච්චත්තාපයක් එනවා. අන්න ඒ වෙලාවට ඒ ධම්මුද්දච්ච විග්‍රහිතේ පිළිබඳව බොහොම සුළු උපක්‍රම ටිකක් තියෙනවා. ඒ ඔක්කොටම ඉසල සියලු පක්කම වෙනදන් ඉසල දැනගන්න ඕනේ භාවනා කරන යනකොට මෙන්න මෙහෙම තැනකට එනවා. ඒක පිළිබඳව පොඩි විවරණයක් කරන්න මේ තැනට එන්නේ පිං ඇති යෝගාවචරය පමණයි. හැම යෝගාවචරයක්ම මේක වර්ධිත තේරුම් ගන්න. අසුවිරු ඥාන ඇති කෙනෙක් එහෙම නැත්නම් අප්‍රජයට දහිතින් ඒ වුණත් කමන්නේ කරගෙන යන කෙනෙක් මිස අනිත් ඔක්කොම මෙතනදී හැලෙනවා. ඒක නිසා පින් තිබුණාට භාවනා කළාට මේ කඩුල්ල පයින්වයි කියන එක. නැත්නම් මේ විභාගේ සමත් වෙනවයි කියන එක අතරමඟදී හම්බ වෙන බරපතල තීරණාත්මක විභාගයක් වගේ. මෙතනදී වැද්දගත්ම දේ තමයි භාවනා කරනකොට මෙතනින් තමයි යෝගාවචරය මම වචනේ පාවිච්චි කරලා තරහ වෙන්න එපා කෙල්ල ලොකු වෙනවයි කියලා ගත්තේ. වැඩි වියපත් වෙනවයි කියලා. කොල්ලොත් වෙනවා කොල්ලන්ට ඒවට උත්සව ගන්න අපි. කොහොම හරි භාවනා වැඩි වියපත් වෙන්නේ ඔන්න ඔතන දන්න කෙනා විතරයි. එහෙම නැත්තම් එයා සද්ධාවේ එනකොට සතුට වෙනවා. සද්ධාව නැතිකොට තැවෙනවා. ආය වේදනා උපාදාන ස්කන්ධයට අහු වෙනවා. සද්ධාව එනකොට ඒකේ ලකුණු ගන්නවා. මෙන්න මේ මේ තැන් වල සද්ධායිත එත්තනටම ඇබ්බැහි වෙනවා. සද්ධාව නැති වෙන තැන් වලට ද්වේෂ කරනවා. අසවල තමයි සද්ධාව කැටිවේ අසවල වේදනාව තමයි සද්ධාව කැටිවේ අසවල සද්දේ තමයි අසවල රූපේ තමයි කියලා ද්වේෂයක් ඇති කරනවා. සද්ධාව වැඩි වෙන විදිහටම ව්‍යාපාර කරන්න පටන් ගන්නවා. සද්ධාව නැති తත්වයේ නැති කිරීම සඳහා ද්වේෂෙන් ක්‍රියා කරනවා. ඇති නැති දෙක අතර විශාල දෙකට බෙදීමක් විඥානය ඇති කරනවා. ඉතින් ඒ නිසා ඒ తත්වයේදී කිසි උපක්‍රමයක් කරන්න ඉස්සෙල්ලා මේක භාවනාවේදී ඇති වෙන දෙයක් මේක මගේ දෝෂයක් නෙවෙයි මේ හේතුඵල ධර්මයක් මෙතන තියෙනවා මම මේක අනුන්ගේ දෙයක් වාගේ ධර්මතාවයක් වාගේ මේක තියෙනවා ධම්මඨිති කියලා කියනවා ධම්ම නියාමතා කියලා කියනවා පටිච්ච සමුප්පාදේ කියනවා හේතු ප්‍රත්‍ය ධර්ම කියලා කියනවා මම හිතුවත් නැතත් මම සචේතනිකුණත් අචේතනිකුණත් සසංකාරිකුණත් අසංකාරිකුණත් සද්ධාව කියන්නේ වෙනස් වෙන සුළු ධර්මයක්. වරක එනවා වරක යනවා. දැන් මට තියෙන්නේ එනකොට තියෙන බව දැනගන්නව නැතිකොට නැති බව දැනගන්න. ඒක හරියට Taman ළමෙක් හම්බ වෙනකොට සතුටු වෙනවා ළමයා මැටි වෙනකොට මැරෙනවා මැරෙනකොට කනගාටු වෙනවා වගේ භෞතික දෙයක් නෙවෙයි. ශ්‍රද්ධාව එනවා ශ්‍රද්ධා කියන්නේ පහදින හිත. ප්‍රසාදන ශ්‍රද්ධාව. පැහැදීමක් ඇති වෙනවා. ඒකට කවුරුත් ඒක සෝබන චෛසික කවුරුත් කැමති. ශ්‍රද්ධාහන දිනන පැහැදීම ඇති මේ දෙකම මගේ න්‍යාය පත්‍රය අනුව සිදුවෙන එකක් නෙමෙයි ඒක චිත්ත නියාමයක් අනුව සිද්ධ වෙන්නේ. ධර්ම නියාමයක් අනුව සිද්ධ වෙන්නේ. නියාම ධර්මයක්. මේවා සිද්ධ වෙන්න වෙනම හේතුඵල ධර්ම වර්ගයක් තියෙනවා. කර්මාදී හේතු තියෙන නිසා මේකට සැලුනොත් මට න්‍යාය ධර්මය අවබෝධ කරගන්න වෙන්නේ නැහැ. ධම්මොද්දච්චයට අහු වුණොත් චිත්ත නියාමයේ අහු වෙන්නේ නැහැ. ධම්මොද්දච්චයට අහුනොත් ධම්මට්ටිතිය අහුවෙන්නේ ධම්මොද්දච්චයට අහුනොත් සප්පච්චේ පරිග්‍රහ ඥාණයට යන්න බෑ හේතු බල ධර්මය තේරුම් ගන්න බෑ එයා ඒ සද්ධා නැති වෙච්ච ගමන් ඉතින් අඬ හැපෙනවා ඔය ඉසවැද්දා බැඳගෙන අඬනවා පපුවේ අතපැහැර අඬනවා කන මැන්නෝ කන පින්දම් ගහනවා. ඒ කියන්නේ කවදාකවත් ඒ ශ්‍රද්ධාවේ ඇතිවීම සහ නැතිවීම කියන විපරිණාමය දැක ගන්නත් බෑ. ඒක ඇති වෙන්නේ හේතුඵල ධර්මකින් කියලා දැන ගන්නත් බෑ. ඒක මුසුප්පු භාවයටපත් වෙන උද්දච්ච කියන්නේ ඔන්න ඕකට. එතකොට එයා දන්නවනම් මේ ශ්‍රද්ධාව ඇතිවීම නිසා මට සතුටක් සහ නැතිවීම නිසා කනගාටුවක් මේ දෙකේ වෙනස නිසා වික්ෂිප්ත භාවයක් ඇති වෙනවයි කියලා තේරුම් ගන්න නම් ශ්‍රද්ධාව අනිත්‍ය ධර්මයක් බව තේරුම් ගන්න ඒකනම් ඕගොල්ලෝ ටිකක් තේරුම් ගනිමු ශ්‍රද්ධාව දුක්ඛ ධර්මයක් කියලා තේරුම් ගන්න කියන දවසේ තමයි ඔන්න අමාරු. කවුරුත් හිතන්නේ ශ්‍රද්ධාව දුක්ඛ ධර්මයක් කියලා. ශ්‍රද්ධාව නැතිවම නම් දුක්ඛ ධර්මයක් කියලා පිළිගන්න. නමුත් ධර්මයේ ශ්‍රද්ධාවත් ඇතිනේ දුකට. ඒක නිසා එන්නේ යණ්ඩයි. මේ එනකොට වගේම යනකොට නැත්තම් මම මෙහෙම කියන්නම්කෝ මේ තිබිච්ච ශ්‍රද්ධාව Tamanගෙන් ගිලිහෙනකොට මුසුප්පු වෙන්නේ නැතුව ඉෂාත බඳගෙන අඬන්නේ නැතුව ශ්‍රද්ධාවේ ක්ෂය වීම ශ්‍රද්ධාවේ වැය වීම ශ්‍රද්ධාවේ Nirodha හොඳට බලන්න ඉන්න පුළුවන් Nirodha සත්‍යයට කිට්ටුයි හරියටම Taman අම්බක හොඳට මහන්සිලා හදපු ගෙට ගිනි ගන්න මොන කරන්නේ ඉතින් ඒකට ගින්නට පැනලා ඕන මැරෙන්න පුළුවන්. ඒ වෙනත් ඒක දිහා බලා ඉන්නවා වගේ. මෙච්චර ආසයෙන් හදාගත්ත සද්දාවන දැන් ගෙවෙනවා. ඉතින් ආ දන්නා මේ ගෙවුනට ආයෙනවා. නොකදාකත් මේ ධම්මොද්දච්ච පහන විග්‍රහිත මානසිකන හැඟීමක් නැති එක්කනට සද්ධාහි ධර්මයක් ගෙවෙන හැටි දිහා ඉස්පාසුවෙන් බලන්න ඉන්න බෑ. එයා ඒකට සැලෙනවා. ඒ වගේම මේ වීර්ය නැති වෙලා ඔළුව කෙලින් තියාගෙන බෑ කඳ කෙලින් තියාගෙන බෑ වැක්කිරෙනවා එක්ක නිදිමතයි එක්ක බුබ්බඩයි එක්ක කම්මැලි මොකක් හරි වෙනවා එතකොට මේ තිබිච්ච වීර්ය ගෙවි යන හැටි දකින්න නැත්නම් වීර්ය ක්ෂය වය දෙක දකින්න මෙහෙම දෙයක් අනිවාර්යෙන් භාවනා ජීවිතේ මම පහු කරන්න ඕනෑ කියන පෙර දැක්ම තියෙනවා මේක ඉස්සලා අත්තරදි වෙලා හැඟීමක් තියෙනවා ඒ වගේම තමයි එන හොඳ ලස්සනට මේක අපිට පහුගිය දවස් වෙච්ච ධර්ම සාකච්ඡාවල ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න හරහා පෙන්ලා දෙන්න පුළුවන්. අපි සතිය එක දිගට පාත්තගෙන යනවා කියලා හිතමු දක්ෂ යෝගාවචරේ. ඊට පස්සේ සතිය සද්දයක් නිසා වේදනාවක් නිසා හිතවිල්ලක් නිසා දැන් ඔද්දල් වෙනවා. ඔද්දල ක්‍රමයෙන් ක්‍රමයෙන් සතිය කැඩිලා හිත සද්දෙට යනවා. වේදනාවට යනවා. හිතවිලි වලට යනවා. ඒ වෙලාවේදී මේකට ද්වේෂයක් පහළ වුණොත් පශ්චාත්තාපයක් පහළ වුණොත් උද්ධච්චයක් පහළ වුණොත් කවදාකවත් මේ සතියේ ක්ෂය වීම සතියේ වැය වීම සතියේ Nirodha කවදාකවත් බලන්න අපේක්ෂා කරන්නේ නැහැ ඒක හිතන්නෙම මේ අබැග්ගයක් කාලකන්නිකමක් දඬුවමක් අත්තරක් දැක්කේ ඒක හරියටම අපේම භාෂාවේ අපේම මේ භාවනා වැඩ පිළිවෙල අපේම වචන වලින් කියනවනම් ප්‍රසවාසයේ දිහා ගෙවෙන හැටි අන්තිම නැට්ටකනකම් බලනවායි කියන එක යෝජනා කරපගෙනාල කීයද ඒකට කවදා හරි ඔය හොඳට තියෙන සතිය ගෙවෙද්දී හඬන්නේ නැතුව කන පින්නක් ගන්න නැතුව උද්දච්චයටපත් වෙන්නේ නැතුව ගෙවෙන සතිය දිහා බලන ඉන්න පුළුවන් නම් ඒ මිනිස්යාට මේ මිනිස්සයා මායයටවත් යාව දකින්න හම්බ වෙන්නේ නැහැ යම රජුරන් දකින්න හම්බ වෙන්නේ නැහැ කෙලෙසකට යාව දකින්න හම්බ වෙන්නේ නැහැ යා දන්නවා මේ සතිය ගෙවෙනකොට සිහියෙන් එනත එළඹ සිටීම එක බලාන හිටියේ නැත්තම් ද්වේෂේ පාර දැන් මට තියෙන සතිය ගෙවෙන එක මගේ මන අපේ නෙවෙයි නමුත් ගෙවෙනවා ගෙවෙන දියා ද්වේෂ පහල නොකර උද්දච්චය පහල කරගන්න නැතුව බලා ඉනවයි කියන එක කවදාකවත් ආධුනිකයෙකුට තේරෙන්නේ නැහැ නේ. ආධුනිකයෙක් දන්නෙත් නැහැ නේ සතිය කියන්නේ මොකද්ද කියලා. ඒක ගෙවෙනවා කියන එක දැකලත් නැහැ නේ. දකින්න කොටත් පශ්චාත්තාප වෙනවා. ආයිසත් අපෙන් හඬනවනේ. ඒ නිසා මේ තිබිච්ච සතිය ගෙවිලා යන කොටත් සද්ධා මේ එළඹ සිටුවේ ඒක දිහා බලන ඉන්නවනම් ඊට පස්සේ ආ මම දැන් මේ අසතියේ ඉන්නේ මම මේ වේදනාවක ඉන්නේ සද්දක ඉන්නේ කියලා කියනකොට ආයෙ නැවත සතිය පටන් ගන්න තැනක් ඒක සාමාන්‍ය සුබ ලකුණක් නේ. ඒක දිහත් අර විදිහට බලන්න පුළුවන්. බලන්න වෙනවා මං කියන්නේ. ඒ හරියට කියනවා නම් ප්‍රසවාසය කිවිලා ඉවරන කම්බලාංශ වෙකන ඊගාට එන ආශ්වාසය දිහා බලන ඉන්න. ඒකේ මේ සත්‍යය තිබුණා ඒ ජවනිකා ඉවරයි. ඊගාව ජවනිකාවේ ඔන්න සත්‍යය යාන්තම් පහළ වෙනවා. ඒක සමාධිය සම්පූර්ණ නන්නත්තරලා පුවක් කිත්තකලේ ගියාගේ සීචිකරයන. ඒක උද්දච්චය පහළ වෙනවා. වික්ෂිප්තය පහළ වෙනවා. ඊට පස්සේ ඒකට සැලෙන්නේ නැතුව ආනපන සතිය කරපු කෙනෙක් නම් එහෙම සතිය කැඩිලා සමාධිය කැඩිලා ගැස්සිච්ච ගමන් ආය ආනපන ගොරෝසුයි. එයා හොඳට ගොරෝසු ආනපනෙත් එක්ක හිත නරක කරගන්න නැතුව ආධුනික මනසක් ඇතිගෙන කරගෙන හිටියොත් අර විසිරිච්ච හිත වික්ෂිප්ත ආයේ පොදි භාවයටපත් වෙනවා. ආයේ ඒකාග්‍ර වෙනවා. හරියට මූණ වතුරකඩක මූණ බල බලා පිරිසිදු වතුරකඩක නිශ්චල වතුරකඩක මූණ බලපලා ඉඳ දෙකට කවුරු හරි ගලක් දැම්මොත් ඒක පාරට මූණේ පිළිඹුව විකෘති වෙනවා. අනේ මගේ මූණ කැඩුනා කියලා බය වෙලා හරියන්නේ නැහැ. ඒක මූණ කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ පිළිඹුව. ආයෙ ගලක් දාන්න නැතුව හිටියොත් ආයෙ ඕක එකතු වෙලා පිළිඹුව වෙනවා. අපි ඒකට අසපයි දඟලලා කෑ ගහලා නටන්න පටන් අරගත්තොත් එන්නේ මොකද්ද වතුර තව තව කැළඹෙනවා. නැවත මූණ දක ගන්න තියෙන අඛණ්ඩව මුණ ද ගන්න තියෙන අවස්ථාවක් පහු වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව නැති වෙනකොට උද්දච්චය පහළ වුණොත් අනිවාර්යෙන් පටිඝානුසයක් එනවා. මේ ශ්‍රද්ධාව කැඩනකොට සතිය කැඩනකොට සමාධිය කැඩනකොට උද්දච්චය පහළ වෙනවා. ඒක ධර්ම නියාමතාවයක්. ඒක හේතුඵල ධර්ම මම දැන් ඒක නිරීක්ෂකයෙක් විතරයි. ඔබ කැඩුනා නම් වෙන්න එපායි. ආම් කරේ බණ හිටියොත් කලබල වෙච්ච එකනට වැඩිය ඉක්මනින් නැවත හිත ඒකෝදි භාවයට සමාධිගත අතර ගන්න පුළුවන්. ඉතින් ප්‍රඥාව නැතුව සමාහට අපි වත්තිබ්බතන මතක නැහැ. අනාන ප්‍රකාර අවුල් කරගන්න. ඉතින් අවුලෙච්චම වටපිට බලන යකෝ මම දැන් භාවනා කරන කෙනෙක් මේ බාපණයක් දාගෙන සතිය පිටව ගන්න ඇවිල්ලා සතියක්ම මහන්සි වෙලක් තිනවා තාම සතිය නැහැ කියලා ඉතින් හරියට කලබල වෙනවා. එමනේ හරි ඕම තමයි ඔය පඬිතයන්ටත් අකුරු වරදිනවා, හාමුදුරන්ට සිල්පද වරදිනවා. අතිකාරින්ද සතිය නැති වෙනවා. ඔන්න සතිය නැති වෙච්චාම ඇටි දැන් කොහොමදම කරන්න කියලා හොඳට බලන්න හිටියොත්. තියෙන මේ සතිය බූදලයට සින්න කරපු එකක් නෙවෙයි. ඒක අනිත්‍ය ධර්මයක්. ඒක ආවා ගියා. හරි ඊගාවට කරන්න දෙයට සීබුතියලලා කෙරුවොත් ආයි සතිය ඒ වෙච්ච දේ වැරද්ද හදා ගන්න පුළුවන්. නමුත් අපිට වෙන්නේ මොකද? අපි උද්දච්චයටපත් වෙනවා. ඒ උද්දච්චයටපත් වෙන එක මම කියා ගන්න එපා. ඒක මගේ කියා ගන්න එපා. මේක මගේ ආත්මය කරගන්න එපා. බුදුජානක කියනවා මේක මම කියාගත්තොත් එතන මායයට ඉඩ ලැබෙනවා. කෙලෙස් වලට ඉඩ ලැබෙන නිසා මායයට බුදුහාම කියනවා යමෙක් එවැනි දෙයක් මම කියාගන්න ඌට ගිහිලා කියපන්. බුදුහාමර මහරට කියන්න එපා අස්සලා පෙන්ෂන් ගනින් ඵලයන් ගෙදර කියන්නේ නැහැ. ඉන්න බර ගාණක් වැඩ තියෙනවා මහරට මොකද ඔක්කොමලා කනගාටු වෙන කට්ටිය ඉන්නේ. පශ්චාත්තම මේගොල්ලත් එක්ක ඔබ ගාන්ජන කරපෑ මයිත් එක්ක ඉන්න එපා. මම ওই සතිය තිබුණාට සැලෙන්නේ නැහැ නැතිුණාට සැලෙන්නේත් නැහැ. ඒ නිසා ඔබ දැනගනි මම ගෙප්පා හුල ගෙප්පාරේ හුලඟක් අට්ටමට දැක් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් සමාධිය නැති වුණා දැන් සමාධිය නැවෝ. දැන් සතිය නැති වුණා සතිය නැති වුණා. මේක හිතලා ගත් එකක් නම් චේතනා කරලා ගත් එකක් නම් අපිට කර්ම රැස් වෙනවා. අපි වග කියන්නේ. මෙහෙම වගකීමක් නැහැ මේ න්‍යාය ධර්මයක්. ආන්නේ විදිහට ප්‍රඥාවෙත් අඩුපාඩුකම් දකින්න පටන් අරගත්තොත් ඒ කෙනාට හම්බ වෙන පන්නරය කවදාකවත් පොතක ලියලා තේරුම් කරලා දෙන්න බෑ. ඒක හරියට ලුණු රස දන්නේ නැති කෙනාට ලුණු ගැන පොත් ලියලා කියලා දෙන්න හදනවා. ඒ වගේම තමයි භාවනා කරන එක නම් මේක තේරුම් ගත්තේ නැත්තම් මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා බුදලියට සීන කරලා ඔප්පුතරප්පු ලියන්න පටන් අරගත්තොත් අර කාදාකත් මේ ධම්මොද්දච්ච විග්‍රහිත මානත අහුවෙන්නේ ඒක නිසා අපේ අටුවාචාරින් වහන්සලා පෙන්ලා දීලා තියෙනවා භාවනා විදිහට යනකොට මේ නන්දි රාගය වේ මායාකාරී ස්වරූපයෙන් බොහොම ප්‍රියමනාප කෙනෙක් විදිහට Tamanට සව කටයුතු කරන ගොඩබෙරක දෝරුවෙක් විදියට උපදෙස් දෙන හිත මිත්‍රෙක් විදියට ඉදිරියට ඉදිරියපත් වෙනවා අපි දැන් අරාග කරන්නේ ඉතින් නරක දෙයකට නෙවෙයිනේ ශ්‍රද්ධාවටනේ විරියටනේ සතියටනේ සමාධියටනේ ප්‍රඥාවටනේ ඉතින් නරක දෙයක් කියලා තණ්හාම තමයි වැඩ කරන්නේ හැබැයි පදේ මාරු කරලා සෙල්ලම යන්නේ දැන් නිසා අපේ යුද්ධ ප්‍රකාශ කළ තියෙන තණ්හාට විරුද්ධව නම් එයා තණ්හා කරන්නේ භෞතික වස්තුවකට වෙන්න පුළුවන් ආධ්‍යාත්මික වස්තුවට වෙන්න පුළුවන් උද්දච්චය කාමුද්දච්චයක් වෙන්න පුළුවන් ධම්මුද්දච්චයක් වෙන්න පුළුවන් මේ දෙකේදී තේරුම් බේරුම් කරගන්නවා කියන එක අමාරුයි කියන ගුරුරෙක් නැතුව මට කියන්න තියෙන්නේ ගුරුවෙක් හිටියත් අමාරුයි කියලා කී සැරයක් අපි මේකට ලෑස්තිලා යන්න වෙදී ඒ නිසා අටුවාචාර්ය වහන්සේලා සඳහන් කරනවා මේ තරුණ උද්‍යප්පේ ඥානයේ ඉඳලා බල උද්‍යප්පේ ඥානයේ කියන ඥාන දෙකක් ගැන කතා කරලා මේ දෙක තරුණ මට්ටමේ ඉඳලා බලවත් මට්ටමට පහළ වෙන්න ඉස්සෙල්ලා මේ විදර්ශනා උපක්ලේශ 10ක් පහළ වෙනවා මේ විදර්ශනා උපක්ලේශ 10 ඔක්කොටම 10ම පහළ වෙන්නේ වෙනකොට <coughs> මේක විදර්ශනා උපක්ලේශයක් බව තේරුම් ගත්තොත් ගොඩ නැති වුණොත් එක්ක ගුරුරයා මාරු කරනවා එක්ක කමටහන මාරු කරනවා එක්ක භාවනා මධ්‍යස්ථානේ මාරු කරනවා සමහරව ආගමත් මාරු කරනවා මෙච්චර කෙරුවා මෙයෙන් බලාපන් මෙච්චර මේ ඉස ගහලා තෙල් ගහලා ඉස බැඳලා කොණ්ඩ බැඳුවම මෙන්න બોලේ මේ මිනිහට මං එපාලු දැන් කියලා වගේ මේ මලක තිබුණ සද්දා දැන් මලක නැහැ අධිකාරදරයි මෙච්චර දිනු සතිය දැම්මයි ළඟ නැහැ. ඉතින් නඩු. නමුත් මේ දෙවෙනි අභ්‍යාසයේ මේ ඇවිල්ලා තියෙන ඉස්ලාම් රණ්ඩු කෙරුවේ කාම වස්තුත් එක්ක. භෞතික වස්තුත් එක්ක. වස්තු කාමයට. ඒක දැන් ඔබ රණ්ඩු කරන්නේ ධම්මොද්දච්චත් එක්ක ධම්ම කාමයට එක්ක. එකමයි. හැබැයි අල්රෙඩිසියු මේක අල්ලන්න කියන්න බෑ. කරුණාලේ ඇඳලා පෙන්නන්න බෑ. නමුත් අර පණිපුව කාපිය කරන්න මේක තේරෙනවා. හැබැයි ඉතින් ඔළුවක් මොලයක් උකුණු පුකක් තරමටවත් තියෙද්දෝ නැත්තම් මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරු තේරුම් ගන්න බෑ. ගැඹුරුයි. පිටින් රණ්ඩු. නමුත් අපේ තියෙන අපේ තේරවාදයේ තියෙන මොකක්ද ඒකට කියන්නේ තෙද ආඩ්‍ය දක්ෂකම තමයි මේ ඔක්කොම දැකලා ඔක්කොම සටහන් කරලා ගමන යන එකට කියනවා මෙන්න මෙතෙන්දි බොරු වලක් තියෙනවා මෙතන බොරු වලක් තියෙනවා වැටුනොත් අමාරුයි පුතෝ පරිසමෙන් ඵලයක් මොකද්ද බොරුවල? තමා විශ්ීම්ම උපයාසපයා ගන්නලද සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒක නිසා ආතුආචාර්ය වහන්සේලා සඳහන් කරනවා ඕභාසය. භාවනා කරන පහළ වෙන මේ ආලෝකය එක උපක්ලේශය. ඒක අපිච්ච එකන බහුවෙන්ද ඉඳලා මඩන්නේ මට ශෝක ආලෝකයක් පහළනවා දැන් ආලෝකේ නැහැ. ඒක නිකන් අර පොඩි බබෙක් නත්තල් දවසේ හැමදාම නැහැ කියලා අඬනවා වගේ. නත්තල් දවසේ නත්තල් බප්ප ඇවිල්ලා නම් මම දීලා යනවනේ. ඉතින් ආ හිතනවා හැමදාම නත්තල් කියලා. නෑ අවුරුද්දට එක දවසයි. ඒ වගේ තමයි සද්ධාවත් දිනු වෙච්ච වෙලාවක හරි ඕභාෂයක් හිතට එනවා. ඒ ඕභාෂය නැති උනායි කියලා කියන්නේ ආය ඕභාෂය ගන්න බැරි කමක්වත්. දඬුවමක්වත් නෙවෙයි. මේකේ අනිත්‍යත්වය පෙන්වනවා. විපරිණාමත්වය පෙන්වනවා. හුත්වා භාවතාවය පෙන්වනවා. ඇතුව නැතුව යන ගතිය පෙන්වනවා. මේක පෙළන ගතිය පෙන්වනවා. මේක තවන ගතිය පෙන්වනවා. මේ ශද්ධාව. මේ ඕභාෂය. ඒක නිසා මේ ඕභාෂයේ පහළ හොඳක්ද දන්න යසුවිරු ඥාන ඇති සත්පුරුෂයාට හොඳක්. මොකද ඒ අල්ලන්නේ නැහැ. නොදන්න සූදානමක් නැති අසුවිරු ඥාන නැති අසත්පුරුෂයාට ඒක පහළ වීමම උද්දච්චයට හේතු වෙනවා. ඥාන හරි පිසුසු ඥාන පහළ වෙනා වෙලාවේ පොතක් කරගෙන ලියලා කියන්නේ හිතනවා. ඒ තරම් පිළිසිදු නමුත් ටික වෙලා ගියාට පස්සේ අර මොකක්වත් මතක නැහැ. අපරාධ මේක ආයෙ කවද ලැබෙයිද කියලා කනගාටු වෙනවා. මේ එකලසෙනකොට ඥාන පහල වෙනවා එකලස නැතිවෙනකොට ඥාන නැහැ. නමුත් දෙහෙටත් ඥාන ඕනනම් පහල වෙන්න පුළුවන් එකලස් වෙනකොට. එසයි මේ පහලන හම්බ වෙන හම්බ වෙන ඥාන රෙජිස්ටර් කරගන්න ගත්තොත් නිවනක් නැහැ. මේ බටේ ලෝකෙ මේ පිස්සු ටිකක් මේ විද්‍යානුකූල සොයා ගැනීම කියලා හොයාගෙන මෙව රෙජිස්ටර් කරගෙන මේවට රොයලිටි තියාගෙන මේ නටන පිස්සුව දිහා බලනකොට මේ සියල්ල හොයාගත්ත බුදුහාමුදුරුවෝ කිසිම දෙයක් රෙජිස්ටර් කරලා නැහැ. කිසිම තැනක රොයලිටි එකක් නැහැ. මේ මොන හරුවක්ද කියලා හිතනවා ඒ මේ අපි හොයාගත්ත දේ. වෙන කටත් හොයාගන්න තාම. ඒ මොකද හොයාගත්ත දේ තියෙන අඩුපාඩු නිසා තමයි රෙජිස්ටර් කරන්න සම්පූර්ණ දෙයක් නම් ආය කවුරක්වත් නැහැ රෙජිස්ටර් කරන්න. ඒ වගේ ඥාන පිළිබඳව කතා කරනකොට ඒකේ පේන්න තියෙන මේ එක එක ඥානවලට දක්ෂයි කියලා කියන්නේ ඒක සමස්තයට අන්දයි කියන එකයි. ඒක හරීම පැහැදිලි. එක ඥානයකට දක්ෂයි කියලා කියන්නේ සමස්තය දකින්න අන්දයි. සමස්තය දකින්න එක නර වෙන මේ මිනිස්යා මේ මොකද්ද මේ අල්ලගෙන නටන්නේ කියලා. සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සරුවච්චන් වහන්සේට මේගොල්ලෝ මේ නොබෙල් ප්‍රයිස් දෙනවා ටෙම්පල්ට සම්මාන දෙනවා අරක දෙනවා මේක දෙනවා දැන් බුදුහාමුදුරන්ට එහෙම කාට හරි හිතුණා නම් සම්මානයක් දෙන්න උන්ද බුදුහාමුදුරට ලොකු වෙන්න බෑ සම්මානයක් දෙන එක සම්මාන දෙන එක දැන් කන්නේ කාට වැඩි ලොකු වෙන්න බෑ ඒ බුදුහාමුදුරට කවුරු සම්මාන දෙන්නේ උන්නාදේ දීප සම්මාන තමයි අසම සම තව කෙනෙකුට සමාන නැහැ ඒ නිසා මේ ඥාන කියලා අපි මේ කතා කරන්නේ ඊටාම පටු තීරුවක් හයියෙන් අල්ලගෙන දඟලනවා. ඒ කියන්නේ යා විශාල සමස්තයට හඳයි. භාවනාදී සමාධි පටු තීරු ඊටාමත් ප්‍රකට ඒකට බැඳුනොත් ගමනක් නෑ. එයා දැනගන්න ඕනේ හිතත් දැන් ගියාට ඒ ඥානේ ආවේනිකව හිතත් ඒ උඹ නැවතත් කරපම් භාවනාව. ඊගාවට ඕබාස ඥාන පීටි පස්සද්දී ප්‍රීතිය පහළ වෙනවා. පීජපාරිමයි කියලා කියන්නේ අර සමහර විටක අද දවල්ට ප්‍රශ්න ලැබුවා වගේ ඒ යෝගාචරයේ තැන් තැන් වල මස් පිටු නටනවා තේරෙනවා කම්පන චංචල තේරෙනවා පුපුරු ගැහිලි වගේ තේරෙනවා ඒවත් සමහර විටක සඳහන් කරලා තියෙනවා ඒක පිළිබඳව හොඳට ප්‍රතිපත්තිය පිළිපැද්දොත් ඒවා කුද්ධිකාපීති කණික පීති උබ්බේගාපිනිති වශයෙන් දිගින් දිගට දිගින් දිගට දියුණු වෙනවා. දියුණු වෙනවා කියලා කියන්නේ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ මේ අපි හොඳට භාවනා කරන යනකොට ඇඟ සම්බාහණය වෙනවා. මසාජ් වෙනවා. හීලින් වැඩ පිළිවෙලක් කරනවා. එහෙම නැත්නම් තෙරපිටික් වැඩ පිළිවෙලක් කරනවා. මේක ගැන බලන්න ගිය ගමන් ඒකත් ඉවරයි සතියත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඒ නිසා ඒක යන්න අරින්න තමයි සතිය දිගේම යනකොට ඒ කුද්ධිකා පිට අතනින් මෙතනින් එන දඟලන දඟලිලි කණික පිටි වශයෙන් කපාට අකුණක් ගැහුවා වගේ මුළු ඇඟම හෙල්ලෙන මට්ටමට යනවා. ඊට පස්සේ උබ්බේකා පිටි කියන්නේ අර දෙකමත් විඳලා තාමත් ඒක ගැන ආඩම්බර වෙන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව හොඳට පුළුවන් තරම් සතිය පැවැත්වුවා. උද්වේග කර. ඒ කියන්නේ මුළු කයෙන්ම විඳින්න පුළුවන් උද්වේග කර පිටි පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ඒව ඒ ඒ තාක් යනකම් ඒවට කියන්නේ තරුණ ප්‍රීතිය කියලා. ඒ කියන්නේ යාට තාම තේරෙන්නේ මේ හොඳද නරකද කියලා. නමුත් ඉන්නේ හාට ගියාට පස්සේ ඒ පරණා ප්‍රීති උබ්බේගා ප්‍රීති බාඩපත් වෙනකොට මුළු ඇඟම පිනා යන විදියට තමයි තියෙනවා මේ පුංචි ඩිංගි බොට්ටුවක් වගේ එකක මොහොත බඳ ඉන්නා වගේ නිතර මොහොත රැල්ල නටනකොට තමයි නියතර ඉහළ පහළ යනවා ඒ ශප බවටත්පත් වෙනවා ඒ අර පුංචි පුංචි එන දේවල් ඉතින් ඒව එකක් හරි මනින්න කිරන්න අල්ලගන්න ගියොත් වැඩ පිළිවෙල බාධායි. ඒකට ඔහේ දිනු වෙන්න ඇරලා තමයි සත්‍ය පවත්තන්න කොච්චරක් පරිශන කරන්න වෙයි. කොච්චර වරද්ද වරද්ද හදන්න වෙයි. එනිසා ප්‍රීතියට කැමැති නම් ඔය නිසිනින්ද යන්න දෙන්න. පහුවෙන් ආවේ නැහැ කියලා කනකාට වෙන්නත් එපා. දේවල් පෙළ ගැහෙනකොට කියනවා. ඒ ප්‍රීතියම තලතුණා වීමක් තමයි ප්‍රසද්ධිය කියලා කියන්නේ. ප්‍රසාද බව. නැත්නම් තන්පත් වෙන ගතිය. ඒ හරහා තමයි පස්සද්ධිය තමයි ඇත්තටම ලෝකයේ මේ රෝගසුකාරක චෛතසිකය. ඒකෙන් දිතින් ගොඩාක් සිද්ධ වෙන්න ඕන. එක තැනම එක විදිහට භාවනා කරනකොට පස්සද්ධිය චෛතසිකයෙන් තමයි සුවසේවාව සිද්ධ කරන්නේ. ඊට පස්සේ සුඛයටපත් වෙනවා. ඒ කියන්නේ කායසිත සනසෙන්න පටන් අර ගන්නවා. මේ සනසීමත් යෝගාවචරගේ බුද්ධියට හම්බෙන එකක් නෙවෙයි භාවනා හැමෙට ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලය කවුරු භාවනා කරත් හම්බ වෙනවා. ඒ නිසා මේ සුඛේ නොලැබුණා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. පශ්චාත්තාප වුණොත් ධම්මොද්දච්චයට වෙනවා. හම්බුනේ කියලා උනන්දු වුණොත් ඒ ධම්මොද්දච්චයට වෙනවා. ඒකෝට දැනගන්න මේ පාර යනකොට හම්බෙන තවත් හැතැම්ම කණුවක් වගේ. ඒ සුඛේ එනකොට ඒ විඳිනවා. ගියාට පස්සේ ගිය බව දැනගන්න. යනකොට යන බවක් දාන්න. එනකොට එන බවක් දාන්න. එහෙම නැතුව නැතුණයි කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. ඒ වගේ මේ එක එක එක එක චෛතසිකත් එක්ක ඔක්කොටම හැම එකම ඉන්නේ නැහැ. එකක් දෙකක් එනවා. ආවට පස්සේ තමයි දැනගන්න ඕනේ මේක ශක්්‍යතා පරීක්ෂණ මේවට කියන්නේ කඩින් පරීක්ෂණ කියලා. ඊගාව පන්තියට සමත් කරන්න ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බලනවා පුංචි තෑග්ගක් දීලා මෙයා ඕනට වැඩි ආඩම්බර වෙනවා. එවෙන්තන් නොසලකයි නොසලකා හිටියත් පරාදයි ආඩම්බර වුණත් පරාදයි හම්බුණා හම්බුච්ච කර්මට ගෞරව කරලා Taman ගමන යන එකයි තියෙන්නේ ඒකට උග්ඝහ කියලා පුදුම වීරියක් වෙනවා රෑ දෙක තුන එක දිගට භාවනා කරන්න පුළුවන් දුඩ සමබර වෙලා වීර්යයක් වෙනවා. ඉතින් ඒ වෙලාවේ තමයි යෝගාවචරයට මම නිවන් දැකලා වෙන්නදී කියලා. ඒ තරම්ම අර දැන් භාවනා දැන් අපි ඉන්නේ පස්වෙනි දවසේනේ. අද ඇත්තටම ඔව්. පස්වෙනි දවසේ වෙනකොට පළවෙනි දවස් තුනේ හතරේ පුදුම ඇඟට අමාරු. හරියට ඇඟට දෙනවා. ඔන්න ඊට පස්සේ ටිකක් ටිකක් ගිහිල්ලා සම්පත් වෙනකොට ඉතින් ආටිසන යකෝ මේ දවස්වල නිකන් දඬු කඩේ ගැහුවා වගේ කටුබෙරේ පෙරළුවා වගේ පුදුම ඇඟටම දැන් ඔක්කොම නැහැ. ඉතින් ඒක උඩ ඉතන මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා කියන්නේ. මට දිගටම වීඩියෝ කරන්න පුළුවන්. නමුත් මේ ධර්ම කොටස පෙළ ගැහෙනකොට වෙන එකක්. ඊගොත උප ဋ ාණ කියලා සතියක් එනවා. අර හිතෙන දවසම ඉන්න පුළුවන් වෙයි කියලා සතිය. උදේ පටන් ගත්තාම රැය වෙනකන් ඉන්න පුළුවන් කියලා ඒ තරම් හරි මේ අඛණ්ඩ භාවයක් එන්න පටන් ගන්නවා. ඒකට අදිමොක්කේ කියන චෛසිකය කියලා කියන්නේ පෙරදක්මක් එනවා. මම අනේ කවදාකවත් මෙච්චර මේ පිරිසිදුවක් මෙච්චර එකලසක් ඇවිල්ලා තිබුණ නෑ මට. මේ ඔක්කොම කරගෙන කරන ගිය වැඩපිළිවෙලේ සමස්ත පටිනාගමක් මේ ඇවිල්ලා තියෙන ඉස්සරහත් Tamanne තේරෙන පටන් අර ගන්නවා දැන් නම් මේ විදිහට ගියොත් තව පැය ගාණක් යනකම් නැත්තම් සෑහෙන කාලයක් යනකම් හිත කෙලසෙන්නේ නැහැ. අර පිළිසිදු වීදුරු කුට්ටිය කරා බලනවා වගේ අදි අදිමොක්කේ භාවයෙන් පටන් අදිමොක්කේ කියලා කියන්නේ කුසල ඡන්දයටත් වඩා බලවත් චෛසිකයක්. ශ්‍රද්ධාවටදී කුසල ඡන්දේ බලවත් කුසල ඡන්දෙටදී ආධිමුඛ්‍ය බලවත් එයාට පේනවා බුදු කෙනෙක් ආර්යයන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් මේ එකකටවත් දැකලා සැලෙන්නේ නැතුව ගිය හැටි. එතකොට එයා හිතනවා මේකනම් සුවිශේෂී ඥානයක්. අතිමානුෂික ඥානයක් කියලා අහුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ විදිහට මේ පහළ වෙන හැම එකක්ම හැම එකේම නන්දිය තියෙනවා. ආබන්ධන ශක්තියක් තියෙනවා කාන්දා ශක්තියක් තියෙන ඉතින් බුදුරජාණන්සේ ඒකට කියන වචනේ නික්කාන්ති කියන වචනේ නික්කාන්ති කියලා කියන්නේ ඒව ඇබ්බැහි වෙන සුළුයි අර බැඳෙන සුළුයි ඒ බැඳීම හරහා ධම්මුද්දච්චයක් වෙනවා එතන යෝගාචර දැනනකොට මේක සුබ ලකුණක් තමයි බැඳුනොත් තැවෙන්න වෙනවා ඒ නිසා මේකට බැඳෙන්නේ නැතුව තැවෙන්නේ නැතුව සුබ ලකුණ දැකගෙන යන්න නම් මේ නිකාන්තිය තේරුම් ගන්න. මෙන්න මේ නිසා රජ්ජුරෝ පිටිපස්සෙන් එලවලා එනවා හයවෙනි පස් දිනක් අල්ලන්න බැරි වෙනකොට උප්පත්තියේ පටන් යාළුවෙක් ඔසවගත්ත කඩුවක් ඇතුළු. දැකපු තැන බෙල්ල ගහලා දාපන් කියලා. අනිත් වගේ තමයි භාවනා කර කර යනකොට හම්බ වෙන මේ ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා ආදී ධර්ම කොටස දැකලා ඒකට ඇබ්බැහි වුණොත් ඒකට බැගෑ වුණොත් වාල් වුණොත් දාස වුණොත් ඒ බුදල එක තැන කරකවන්න පටන් ගන්නවා. අද ලංකාව වගේ රටකට ගිහිල්ලා භාවනා පන්ති අධ්‍යා බැලුවාම මේක පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති ගුරුවරු ඒ කියන්නේ ගුරුවරු කියුවා බාගෙට තම්බිච්චාලා කියන එක තමයි කියන්න තියෙන්නේ භාවනා කරන අය නොමග යවන හැටි ඒගොල්ලන්ට තොග පිටින් දෙන්නේ. උඹට මේ ධ්‍යාන හතරම එක පැකට් එකේ දාලා දෙන්නේ පැයෙන් දෙනවා. දවස් හතර යනකොට ධ්‍යාන මාර්ගඵල හිතන් දෙනවා. සමහරු අභිඥා ලැබලා දෙනවා. සමහරු කෙලින්ම අනික් බ්‍රහ්ම ලෝකත් එක්ක කතා කරනවා. අනුගේ හිත් කියවනවා. පුදුමාකාර විදියට මේ මැජික් බලන්න තියෙන ආසාව. ගුරුරුන් දොස් කියන්නත් බෑ මේ තරම්ම කන මෙවුව කන අමන මරි මෝඩ තකතිරු මිනිස්සුති බනින්න හොඳ නෑ මිනිස්සුන්ට මොකද හේතුව එතෙන්ද ඇවිල්ලා එනකොට සෑහෙන්න දියුණුවක් තියෙන කෙනෙකුට මේ අමාරුවේ වැටේ ඉතින් මේකට කියන්නේ මේ කඩින් පරීක්ෂණ කියන්නේ විපස්සනා උපක්ලේශ කියලා මෙතන නන්දිය ධම්ම නන්දි කියලා මේකට පාවිච්චි කරනවා ඉතින් ඒක ආඩම්බරයෙන් උපයන්න ඕනේ ඇත්ත. නමුත් ඒ හම් වෙලා වුණාට පස්සේ ඒක දැනගෙන මේකට වුණත් ප්‍රේම කරොත් මේක නැතිවීමෙන් පශ්චාත්තාප වෙනවා. මේක තිබුණත් එකයි නැතත් එකයි. කම්මෝගෝචිකාවෝ කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ වැඩියත් හොඳයි, නොවැඩියත් හොඳයි, නොවැඩියත් වැඩියත් හොඳයි කියලා ආරාධනාව දෙන්න ඕනේ එහෙමයි. නොවැඩියොත් වැඩියත් හොඳයි කියලා. ඒ ඕන කෙනෙකුට කියන්නේ වඩින්ද නොවැඩියත් ප්‍රශ්නයක් නැහැ. නොවැඩියත් වැඩියත් හොඳයි කියලා. කිව්වහම හරි. එහෙම නැත්නම් මෙව එනවා අපිට නිකන් අයිපෙන පෙන්නන්න. ප්‍රතිනෝ මෙහෙම කෙරුවේ නැත්නම් අපිට සද්ධා වෙන්නේ නැහැ. ඉතින් අපි ඒවට සෑදී පැහැදී කටයුතු කරනවා. ඒක නැති වෙච්චාම පශ්චාත්ත වෙනවා. ඒ කියන්නේ එනවනම් වරෙන් නැත්නම් ඵලයන් ওই ධර්මතාවයක් තියෙනවා ලෝකේ. ධම්ම නියාමතාවයක් තියෙන එකට කියනවා ධම්මටිතිය කියලා. ධම්ම නියාමතා කියලා. පටිච්ච සමුප්පාදේ කියලා. පච්ච පරිග්‍රහ කියලා. සප්පච්චේ පරිග්‍රහ ඥාන කියලා හැම වෙලාවෙම හේතු ආවොත් ඵලයක් එනවා ඒක උඹට වළක්වන්න බෑ හේතු නැත්තම් ඵලෙ එන්නේ නෑ උඹ තටමැවට අඬවට හම්බ වෙන්නේත් නෑ ඒ නිසා උඹ හේතුඵල ධර්මය ගැන අපේක්ෂා කරලා මේ ධර්මතා විශේෂයි නොසලෙන මනස පික්කාසගත ගතිය නිකාන්තිය නැති කිරීමට කියනවා ධම්මොද්දච්ච විග්ඝහිත මානස කියලා ධම්මොද්දච්ච විනිවිද දකින ඉක්මවල යන මනස ඒ නිසා ඒක තාම වැදගත් දෙය තමයි භාවනා කරනකොට මේවා ලැබෙනකොට ඒවා මෙහෙමයි මෙහෙමයි කියලා දැනගෙන මෙතන නන්දිය පහල කරගත්තොත් බෙල්ල යනවා. ඒක එන්නේ එක්ක එක බඩ වැල දෙකට කඩන ආපු සහෝදරෙක් වාගේ තමයි නන්දිය පහල වෙන්නේ. බුදුරජාණන් කියනවා කඩුවක් අරගෙන පිටිපස්සෙන් එලවන මේ අන්ත අන්තර අන්තර අන්තර ජාතෝ වදකෝ. ඇතුලෙන් හටගත්ත වදකෙක් කියලා. අන්තර්චාරෝ වදකෝ. ඒක නිසා මේ මේ නන්දිය අවබෝධ කරනවා කියන එක ඉතින් හරීම ආධ්‍යාත්මික වැඩක්. හරීම ආගමික වැඩක්. ඉතින් මට පෙනිලා තියෙන්නේ මගේ ජීවිතය හැටියට කල්යාණ මිත්‍ය ඇසුරෙන් පමණමයි මෙතනින් එගොඩට යන්න පුළුවන්. ඒතර මේ පේන්නේ කල්යාණ මිත්‍ය මේ භාවනා කරලා ලබන ලාභ නොසලකන කෙනෙක් විදිහට තමයි කල්යාණ මිත්‍යා පේන්නේ. මොකද කල්යාණ මිත්‍ර කවදාකවත් හොඳයි කියන්නේ ආඩම්බර වෙන්න කියන්නේ හොඳයි හොඳයි ඔක දිගට කරගෙන යන්නකෝ කියලා. එතකොට හිතනවා මේ මිනිස්සු එක්ක ඊර්ෂ්‍යාවෙන් මේ කියනවා දන්නේ එයාට හම්බෙලා නැහැ මට හම්බුනාට මෙයා ඊර්ෂ්‍යාවෙන් නැති. ඒ වෙනත් තමයි භාවනා කරලා නැතුව ඇති මෙච්චර වටින දෙයක් හම්බෙලා නිකමටවත් හොඳයි කියන්නේ නැහැ කියලා. ඒ මොකද අර වදකයට හොඳයි කියන්නේ හොඳ නැහැ. ඒ භාවනා හොඳටම පේන්නේ මේ තියෙන ගුරුකුල වාදත් එක්ක බලනකොට. මේ එක එකට එක එකට අහු වෙලා නටන නැටි ඒ කියන්නේ අපි නිවන සඳහා නෙවෙයි භාවනා කරන්නේ. මේ අතරමඟ හම්බ වෙන මේ මේ සීනි බෝල කණ්ඩ. බොම්බයි මොටයි වලට. රස කැවිල්ලක. ඉවි රස කැවිලි කාපුවම දත් සවුත් වෙනවා කියලා පොඩ්ඩක් දැනගන්න බෑ. පොඩි කාලේ නම් කමන්නේ. දැන් ටික වැඩි මාල්ලෙක් නෙමෙයි. ඒ නිසා මේ ගැන කතා කරන්න ගියාම ඒකදී සර්වඥාන්සේගේ තියෙන සර්වඥතා ඥානය කියන එකට නැත්තම් අපි ඉස්සල්ලාමතර ජීවිතේම වංචනික ධර්ම කියන එකට ෂටගතියට මායාගතියට පුංචක් දොර ඇරලා දෙනවා මේ හැම ජයග්‍රහණයක් තුළම වංචනික ධර්මයක් තියෙනවා හැම හරියෑමක් තුළම තණ්හාව හැම හරියෑමක් තුළම මාන්නය හැම හරියෑමක් තුළම සක්කාය දිට්ඨිය තියෙන නිසා සක්කාය දිට්ඨියෙන් තොර මාන්නෙන් තොර තණ්හාවෙන් තොර නන්දියෙන් තොර හරියමක් දකින්න නම් ඒ පුද්ගලයා පුදුම තලතුණකමක් දේවල් වලට නොසැලෙන ගතියක් නිහතමානී ගතියක් කල්යාණ මිත්‍යන් අසුවිරු ගතියක් බණ අහලා හුරු වෙච්ච ගතියක් මේක ඉස්සලා මේ වැරද්ද කරලා අහුවෙච්ච ගතියක් ඒවා ගෙවිලා යන වෙලාව වැරද්ද ඒවා බලලා පශ්චාත්තාපෙට ගෙවිලා යන වෙලාව පච්චනේට නගන්න බෑ මේ මනුස්සයා ගොළු වෙනවා මොකද හැම කෙනාම මේක කනවනේ. අනිත් එකේ කන්නේ හොඳ පිං ඇති ඇත්ත. හොඳට කාලය ගත කරපු ඇත්ත. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ අපි අසරණ ගමනක් යනවා. පළවෙනි සැරේට යන ගමනක් නෙවෙයි. අපේ තේරවාද සාසනේ හැම එකක්ම සිටියම් කරලා පෙන්වලා දීලා තියෙනවා. ඒක නිසා අපි මෙතෙන්ට ගියාට පස්සේ මේ ලැබෙන භාවනා ලැබෙන කිසි දෙයක් මගේ කියා ගන්න නැතුව මම කියා ගන්න නැතුව මෙන්න මෙහෙම අපි ඒක කියා ගන්නවා. ඒව ලැබීමට සඳහා අවශ්‍ය කරන්නා වූ හේතු සම්පාදනය පන්න එපා කියලා සපයලා තියෙනවා. හේතු සම්පාදනය අනුව හේතු සම්පාදනයේට කොන්දේසි විරහිතව යටත් වෙනවා. නමුත් ඵල අපේක්ෂා කරන තරම් අවස්ථාවාදී වෙන්න එපා. මම නැවතත් කියනවා හේතු සම්පාදනයේ 100%ක්ම අපි කරන්න ඕනේ. බලාපේක්ෂා කිරීමිටාම නින්දිතයි. ඒක නිකන් ඉල්ලුම සැපෙම නීතියක්. ඒක තණ්හයි. නමුත් ඒක නිවා ස්වභාවයෙන් අපේ හිතේ එනවා. එනකොට මේක දැනගෙන කියන්න ඕනේ මට තියෙන බුද්ධ බුද්ධ පුත්‍රෙක් වශයෙන්, බුද්ධ දුහිතකාවක් වශයෙන්, ශාක්‍ය සිංහෙක් වශයෙන් හේතු සම්පාදනය කරපන් කොන්දේසි විදිහට. මොකද බලාපේක්ෂාවක් එනකොටම තේරුම් අරගන්න ඕනේ මම මේ අඳින්නයි හදන්නේ. මම මේ මාන්නයක් ඇති කරන්න හදන්නේ කියලා. ආන් මේ විදිහට මේ නන්දිය පිළිබඳ අවබෝධයක් ඇති කරගත්ත මිනිස්සුෙකුට මම හිතනවා රාජ්‍ය බලයක් හමුණත් රජයක් පාලනය කරනවා කියන එක ඉතාම සිම්පල් වැඩක්. ගෙදරක් පාලනය කරනවා කියන එක බොහොම සරල වැඩක්. ඔෆිස් එකක් නඩත්තු කරනවා කියන එක බොහොම සරල වැඩක්. මොනම ව්‍යාපාරයක් උනත් කරන්න පුළුවන්. නිසා මැනේජ්මන්ට් ටෙක්නික් වල තියෙනවනේ පළවෙනිම ගුණය ඔච්චරයි. ඒ මනුස්සයා කරන කිසි වැඩක් අදාකත් වර්ධින්නේ මොකද පළපේක්ෂාව නෙමෙයි කරන්නේ. එයා සම්පූර්ණ හේතු සම්පාදනය කරනවා. උද්දී ඉඳලා හඳගෙන හේතු සම්පාදනය කරන කිසිම දෙයකින් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා නිකන් කියප එකක් කියනවා. බණක් කියනකොට ඒ බණින් බල කියන්න ඕනේ අනුන් කෙරේ අනුකම්පාවෙන් මිස කවදාකවත් ආමිෂ ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒක විස්තර කරනකොට අටුවචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙනවා මේ බණ කියනකොට අනේ මිනිස්සු මට සාදු කියාවා කියලාවත් හිතුවොත් ඒක බුදුබණ නෙවෙයි කියලා. අපි බුදුහාමසෝ දත්ත දීපෝම් පොඩි ටක් ණයට අරගෙන පුළුවන් ප්‍රමාණය ප්‍රසිද්ධ කරනවා මිස අපිට කියන්න පුළුවන් ද අපි චතුරු ධර්ම කතිකෝ අපි අරක දන්නවා මේක දන්නවා කියලා කියනකොටම ඒක බන වගේ එකක් වෙන මිසක බන වෙන්නේ බන වගේ ඒවා මේ දවස්වල ලංකාවේ පිරිලා ටෙලිවිෂන් එක උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන පත්‍රේ පිටු මදි ලියන්න රේඩියෝ එකේ උදේ ඉඳලා හැන්ද වෙනකම් රට දිහා බලනකොට කොහෙද යන්නේ මොකද්දෝ තියෙනවා පටලවිලා. ඒ නිසා අපි සාසනය කරමු. අභ්‍යන්තර සාසනය, බාහිර සාසනය කරමු. ඔක කරනකොට හොඳට මතක තියාගන්න කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ. කවුරුත් අවිලට උනන්දු කරන්න ඕනේ නැහැ. කළ යුත්තේ අංග සම්පූර්ණ හේතු සම්පාදනය කරනවා ඵල අපේක්ෂාවෙන් තොර වෙන විදිහට කියනවා අපි හරියටම කාලසටහන කරනවා. කාටවත් බය නෙවෙයි. කාලසටහන කරාට කිසිසේත්ම මට මේ අර ඥානෙ ලැබේවා මේ ධ්‍යානෙ ලැබේවා කියලා අපේක්ෂා එනවා ඒක දන්නවා නමුත් ඒක නිඳා කළ පැත්තක දාන හේතු සම්පාදනය කරනවා නම් මම කියනවා එකක් මේකෙන් බර මං හමාර කරනවා ඒ මාස නිවන් නොදැක්කත් නිවන් දැක්ක කෙනෙකුගේ සතුට යාට ලැබෙනවා නිසා සියලු දෙනාම මේ වෙනකොට කැප කරලා තියෙන හැම දෙයක්ම මෙන්න මේ දර්ශනයේදී අහලා බලන්න බල්ල වැඩ කරන යනකොට හේතු සම්පාදනය අතින් අපි උපරිම යදවම යොදලා ඵල අපේක්ෂාව කියන ගතිය අයින් කරපු ගමන් අර බුදුහාමුදුරන්ගේ තියෙන බුදු ඥාන ධර්මයේ තියෙන ඒ ಗುಣ සංඝයාගේ තියෙන ಗುಣ සියල්ලගෙම තමන් ආඩ්‍ය වෙන්න පටන් ගන්නවා නිවන් දැක්ක කෙනෙක් වගේ ඒ සතුට පිරිච්ච ගතියන ඉතින් අද දවසේ බණ අහපු මේ ශිළු දිනාටම ඒ තියෙන සාන්තිය ශක්ති ප්‍රමාණය විදතරා ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් අත කරනවා ශිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අපි මේක අවස්ථාවක් කරගන්නවා ඒත්තාවතාචාදී කාථා සජ්ජායනා කරලා ශිළුම පේන්න පිණි උදව් කරන්නා වූ ශිළු සත්පුරුෂ මණ්ඩලෝට පින් කැමති හිියු දෙනාටම පින් අනුමෝදන් කිරීමට. තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පත සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා පිත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ නාතිනං හෝතු සුඛිතාවන්තු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ පතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු සුපත්ත්‍වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුපත්තිත සුපත්තිත සුපත්තිත අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු ඊළඟට සුඛී හෝතු සුපත්